මෙහෙමයි ප්‍රශ්නය යන්නේ පෙර දිනයකදී සක්මන් භාවනා පිළිබඳ ප්‍රශ්නය චෛතසිකයේ පෙරට කරගත් වශයෙන් අදහස් කළේ පළමු කොට ඇවිදිනවා යන හිතවිල්ල ඇතිව සක්මන් භාවනා පටන් ගන්න අතර ආනාපාන සති භාවනාදී එම ආනාපාන ආනාපාන සති භාවනාදී හුස්ම රැල්ල දේශ බලන්නට යන්නේ ඒ තමාට දැනෙන විදියටය දැනෙන විටදී ආනාපාන සති භාවනාදී හුස්ම රැල්ල බලනවා යයි පළමුව සිතන්නේ නැති නිසා ඒ පිළිබඳ මේ ප්‍රශ්නේ යොමු විය. මට මතකයි අපි මේ ප්‍රශ්නේ බැහැර කරා ඒ අර චෛතසිකයේ කියන වචනේ පැටිච්ච නිසා ඒ නිසා මේ චෛතසිකේ නෙමෙයි දැන් චේතනාව කියන ප්‍රශ්නේ ආවනම් එදා ඒ ප්‍රශ්නේ තේරුම් ගන්න ඉඩ තියෙනවා. චෛතසිකයේ කියලා කියන්නේ <clears throat> චේතනාවත් ඇතුළත චෛතසික 52කට 52කින් කොයි එකක්ද දන්නේ නැහැ. එතකොට එතකොට ප්‍රශ්නයක් වරණගෙන්නේ නැහැ. දැන් මෙතන කියනවා චෛසිකේ පෙරට කරගත් වශයෙන් අදහස් කළේ පළමු කොට ඇවිදින යන හිතවිල්ල ඇතිව සක්මන් භාවනා පටන් ගන්න අතර කියන වර්ණගීමටයි මම දැන් සභාවට මේ කියන එදා වෙච්ච එක නතර කරපේකයි අද මේ නැවත වචනේ පිරිසුදු කර දීපේකයි මතක් වෙනවද කියලා කෙසේ නමුත් කාටත් ප්‍රයෝජන දෙන පිණිස මතක් කරනවා නම් සක්මනේදී චේතනා පූර්වක වැඩක් පිළිබඳ සතිය පවත්තන අතර පර්යංකේදී චේතනාපූර්වක නොවන ඉබේ සිදුවෙන වැඩක් කෙරේ සතිය පැවැත්වීමයි මේ දෙකේ වෙනස. ඉතින් මේ දෙකම සතිය විවිධාංගීකරණය සඳහා අවශ්‍යයි. තවදුරටත් විස්තර කරනවා නම් පර්යංකයේදී ඉරියව්ව පවත්වනවා අපි චේතනාවකින් තොරව පවත්වන්න පුළුවන් පහසු ඉරියව්වක ඉඳගෙන ඉබේ වැටෙන හුස්මට හිත යොදනවා. සක්මනේදී මෙහෙවීමේ යුක්තව වම තබමින් දකුණ තබමින් චෛතසිකයක් මුල් කරගත්ත චේතනාවක් මුල් කරගත් චෛතසිකනේ චේතනාවක් මුල් කරගත්ත ක්‍රියාවකට සතිය පිහිටවන්න යනවා මීට අමතරව තවත් කියනවනම් එදිනෙදා ජීවිතයේදී අපි වැඩ දෙක තුනක মালටි ටාස්කින් කරන වෙලාවක සතිය පිහිටවීමට පුංචි ඉඟියක් පුංචි දොරකවුළු විවෘත වීමක් වෙනවා සක්මන ආරහා අන්න ඒ විදිහට අපි මෙතන භාවනා වැඩමුළුවකදී සතිය පිහිටුනවා අවස්ථා තුනකදී අචේතනිකව කරන වැඩකදී සචේතනිකව කරන වැඩකදී සචේතනයේ වැඩ ගොඩක් වෙන වෙද්දී සතිය පිහිටුනවා කියන එකයි අභ්‍යාසය නිසා ඒ තුනම භාවනා විදි නැත්නම් මේ සති පිටීමේ අභ්‍යාසයට අවශ්‍ය කරන ක්‍රියාකාරකම් තුනක්. මේ නිසා ඉතින් ඒකෙන් තේරුම් ගන්න පුළුවන් පරියංකේදී පිහිටවන සතියට වැඩිය විවිධාංගීකරණය වෙච්ච එහෙම නැත්නම් හොඳට විවිධ කාරණා ය විවිධ හැලහොල්මන් යටතේ ස්ථිර ස්ථිර වෙච්ච සතියක් තමයි හම් වෙන්නේ සක්මනේදී. නමුත් අර පරියන්කේ තරම් ගැඹුරට යන්නේ නමුත් ඒක වටිනවා මොකද එතකොට චේතනාවකුත් සිද්ධ වෙද්දී සතිය පවත්තන නිසා. ඊගා ප්‍රශ්නේ ආනාපානයේදී ආස්වාද ප්‍රසවාසය සංසුන් වෙමින් අරමුණක් ලෙස ගිලී ගොස් එවෙනත් හිත එකතැන් වී තියුණු වී සියුම් සතුරක් සමග පවති මේ සමතයයි සිතමි මේ தത്വයට පත්වීමට හැම විටම එකම මට්ටමකට සිදු නොවේ මේ தത്വයට පත්වීම හැම විටම එකම මට්ටමට සිදුනේ සමහර අවස්ථා අතිශයින් තියුණුය සිටිවිලි නැවතී ඇත කොතම් විට ඊටා පැහැදිලි හිතවිලි අංකුර බාධාකාර නොනසේ පිටින් <clears throat> විටින් විට පැනනගි. පසුගිය අවුරුදු දෙක තුන මෙම ලෙස භාවනා වේ. ගිවර කමඨාන් පිරිසුදු කිරීමක කිරීමකදී ආනාපානදී කම්පන චංචල බලන ලෙස උපදෙස් දුන්නා. එහෙත් ඉන්නහාට තාමත් ප්‍රගතියක් නැත කරුණාවෙන් උපදෙස් දෙන්න. මේකදී මේ <clears throat> කියන්න පුළුවන් මේ සමතේයි හිතමි කියන වාක්‍ය මේ වාක්‍ය මේ ප්‍රකාශින් නැතුනට ප්‍රශ්නයක් නැහැ. මේක සමාධියක් කියලා ගන්න පුළුවන් යම් විදිහේ නමුත් සමත සමාධියක් නොවෙන්නත් ඉඩ තියෙනවා. මේක විපස්සනා සමාධියක් වෙන්නත් ඉඩ තියෙනවා. මේ මට්ටමට ගිහිල්ලා අවුරුදු දෙක තුනක් කරපු කෙනෙකුට පුංචි ඉඟියක් දෙන්න පුළුවන්. ඒ වගේම කමටහන පොඩ්ඩක් සුද්ධ කරලා දෙන්න පුළුවන් මේ විදිහට Tamanට දවසේ මෙන්න මේ පරියන්කේ නම් මට හොඳයි කියලා හුරු වෙච්ච විශ්වාසය ඇති වෙච්ච හොඳ පරියන්කයක් තියෙනවා නම් ඒකට හොඳට සක්මන් කරලා ගිහිල්ලා වාඩි වෙලා හොඳට සම්බර කරගෙන ආනාපානෙට දාන්න නැතුව ඔන්න ඔය විවේකෙට ඔන්න ඔය කියන සියුම් සතුටට යන්න පුළුවන්කම සමහර විටක තියෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වාඩි වෙන්න වාඩි වෙලා අරමුණක සරණක් අරමුණක පිහිටක් හොයන්න එපා. වාඩි වෙලා හේම ඉන්නවා. ඒක සාමාන්‍යයෙන් දවසේ හරියන පරියන්කයක් වෙන්න ඉන්නකොට ඉබේම මේ අරමුණක් නැතුව දැන් මේ අරමුණක් අරමුණ අරමුණ ගෙවම් කරලා ඊට පස්සේ එන මේ තියුණු භාවයේ සියුම් භාවය අරමුණට හිත නොදා ගන්න පුළුවන් නම් ඒක නිකන් දඬුවට අල්ලගෙන නැගිටපු බබා දැන් දඬුවට නැතුව නැගිටිනවා වගේ කතාවක්. ඒක හොඳයි. ඒ විදිහට ගියොත් යන්න පුළුවන් කියලා හිතුනොත් Tamanට තේරෙයි මේ තියුණු භාවයේ මේ සියුම් භාවයේ මේ එකතැන් වීම අරමුණකින් ස්වාධීනයි කියලා. Taman ඕනනම් ඉඳගෙන ඉන්න එක අරමුණු කරනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් මේ පරියන්කයකට ගිහිල්ලා භාවනා ශාලාවක ඉඳගෙන ඉන්නේ නැතුව බස් එක යනකොට ආසනයේ ඉඳගෙන ඉන්නකොටත් ගන්න බැරිද කියලා. එතකොට මේ ඊ타ත්ම ප්‍රශස්ත හොඳ අනුග්‍රහ සහිත ස්ථානයක මේක ගන්න පුරුදු කරපු කෙනාට සිද්ධ වෙනවා ඉන් එපිට මේට ස්වාධීන වූ තැනක දැන් මෙතනින් ආරමුණික ස්වාධීන බව දැනගත්තා නම් පර්යංකේ ඉඳගෙන නැතුව හිටගෙන ඉන්නකොට ගන්න බැරිද නැත්නම් භාවනා ශාලාවට කියලා පර්යංකේ නැතුව gedara ඉඳගෙන ඉන්නකොට ගන්න බැරිද ඒ වගේම සක්මන් කරනකොට ගන්න බැරිද කියලා මේ හඳුනාගත්ත සියුම් භාවය මේ හඳුනාගත්ත තියුම් තියුණු භාවය ඉදි අවුවෙන් අරමුණෙන් කාලයෙන් වෙන් කරලා නැත්තම් ස්වාධීන කරලා හැකි හැම වෙලාවකම ගන්න පටන් අරගත්තොත් ඒක තමයි යෝගාචර ගීගාව කර්මස්ථානයේ සුද්ධ වීම වෙන්නේ. ඊම පුරුදු කරපු ඇත්තෝ මෙතන ඉන්නවනම් ඒ ඇත්තන්ටත් ප්‍රයෝජන පිණිස කියන්න පුළුවන්. මේක කියලා තියෙන ඇත්ත තමයි මේ தත්වෙටපත් වීම හැම විටම එකම මට්ටමකට සිදු නොවේ. නමුත් මේ මට්ටම හැම වෙලාවෙම තමයි ළඟ තියෙනවා. තමන් මේ අනම්මනම් දේවල් කල්පනා කරන නිසා යන්න බැරි. ඒ නිසා මේ කල්පනාවල් තිබිච්චාවයි. ඒ කල්පනාවල් ඇස්සේ ඒ ඒ චේතන ඇස්සේ ඒ හිත අනම්මනම් කරන ඇස්සේ තමන් මේ විවේකය මේ සියුම් භාවයේ සමාදන් වෙලා ඒක හොයාගෙන යන්න ගත්තොත් ওই සද්ද වේදනා හිතවිලි චේතන ඇස්සේ මේ සියුම් සතුට එදා ඉඳලම තිබුණ එකක් බව තේරෙයි. මේ උප්පත්තියත් එක්ක හම්බ වෙච්ච එකක්. මේ ඊට පස්සේ ගහගත්ත කක්ක නිසා නැති වෙච්ච එකක්. සදාහතම නැති වෙලා නැහැ. ඒක තේරුම් ගත්තොත් තේරුම් ගනි නැත්තම් ප්‍රශ්න කරાવી මගෙන් මේ සියුම් සතුට නැතිකරන්න මගෙන් මේ එකලස් බව නැති කරන්න පුළුවන් ඉස්තිරව නැති කරන්න පුළුවන් බලයක් මුළු ලෝකේ කොහේ හරි තියනවාද කියලා. කොහෙවත් නැහැ. මේ ඇති කරගත්ත විවේකය සමහරට ඒක ලීන භාවයටපත් වෙලා හැංගිනවා. ඒක වෙනම කතාවක්. නමුත් ඒක නැවත මට ඇති කරගන්න නැත්නම් මේක ස්ථිරව මගේ නැතිකරන්න පුළුවන් ශක්තියක් ලෝකේ නැහැ. ඒකයි සරුවචනස කියන්නේ මේ කෙලෙස් කොච්චර බලවත් වුණත් කුසලයේ දක්ෂයි. කුසලයේ මකන්න බෑ කෙලෙස් වලින්. manussකම මකන්න බෑ මිනිහෙක් මරුවයි කියලා. හොරකමක් කෙරුවයි කියලා. කාමීත්‍යචාරයක් කෙරුවයි කියලා. මනුස්සකම තියෙනවා. නමුත් අපි අර එක වැරද්දට සදා කාලික විමනසයට ලේබල් එකක් දාලා එන ගහලා ගුරුසෙ තියලා මරලා පිටි අත පිටි ගන්නවා. අර මනුස්සකම මතක නැතුව. ඒ විදිහටම අපිත් මේ වෙලාවට ආපු ආගන්තුක උපක්ලේශ වලට තැන දීලා අර හිතේ තියෙන ප්‍රභාස්වරය අසරණ කරලා කොන් කරලා අර කෙලෙස් ටිකනේ සමාදන් වෙන්නේ කොයි වෙලාවෙත් මෙතෙන්ට ගිය කෙනාට කියනවා ඔබ කෙලෙස් සමාදන් වෙන්න එපා. අහපන් කෙලෙස් වලින් පුළුවන් නම් ඔබට ඔය තියෙන විවේකයේ මොන කෙලෙසටවත් නැති කරන්න පුළුවන්ද කියලා ඉස්තිරව. නැති කරන්න බෑ. ඉතින් එතෙන්ට යන්න නම් ඉඳගෙන ආනාපානය හරහාම ගත යුතු නැති මේක ස්වාධීන තත්වයක් බවත් හිතේ කොහොමටත් තැම්පත් වෙලා තියෙන ප්‍රාග් අවදියක් බවත් මතු පිට දින දූවිලි ටික ගසලා මේකට යන්න පුරුදු කරොත් ඕඩ තැනක ගන්න පුළුවන්. ඉතින් ඒකට මේ අවුරුදු දෙක තුන ඇතුළත මේ පළවෙනි தත්ත්වේ අත්දැකනා. සමහර පරියන්කොල්ල මට ආනාපානේ සංසිද්ධියමයකට යන්න පුළුවන් කියලා දැන් උත්සාහ කරන්න ඕනේ ආනාපානේ සරණක් නැතුව ඉඳගෙන ඉන්න ඉරියව්වේ සරණක් නැතුව වෙලාවේ මේ සරණක් නැතුව නිදාගන්න ගියාම ඇඳ උඩ පැත්ත වැටලා ඉනකොට මේක ගන්න බැරිද? වැසිකිලි කැසිකිලි කරනකොට ගන්න බැරිද? එහෙම නැත්නම් වෙන වැඩක් විවේකීව කරනකොට ගන්න බැරිද කියලා හැම වෙලාවෙම මේ <coughs> මේකෙම වචන වලින් කියනවා නම් එකතෙන් වෙච්ච සියුම් වෙච්ච සතුරුදායකයේ ස්වභාවය තමයි අපේ ප්‍රകൃතිය. ඒ ප්‍රകൃතිය අපි වහයලාගෙන විකෘතිමත් උපක්ලේශ රාශියක් සරණ ගිහිල්ලා මේ ප්‍රകൃතිය ආගන්තුක කරගෙන තියෙනවා. කවදාද දැන් තියෙන එක නිවාසික කරගන්න නිවාසික කරගත්තාම මේ උපක්ලේශවල තියෙන දුර්වලතාවයේ තේරෙව අන්තිම දුර්වල දේවල් අපි මා සරණ ගිහිල්ලා එව්වා යද යද එව්වට අනුකම් එව්වගෙන් අනුකම්පා කරකට ඉන්න තාක්කල් කවදාකවත් ඔය විවේකේ ලැබෙන්නේ මේ විවේකයෙන් තමයි අපි පටන් අරගත්තේ ඔය විවේකයට මම පව යන්නේ ඔය කෙලෙස් වලට හම්බ බම්බු ගහයිද මට කියලා අහන්නයි යන්නේ කෙලෙස් වලින් බම්බු ගහන්න වෙන්නේ මේක සරණ ගිය දවසේ කෙලෙස් වලට බම්බු ගහන්න වෙනවා පුළුවන් නම් කෙලවපන් කියලා කියන එකයි තියෙන්නේ. උඹට පුළුවන් නම් මා වට්ටපා මම ලෑස්ති මම නැගිටිනවා. අන්තිමට වන්නකොට අර අර ටම්බ්ලින් කෙලි වගේ කවුරු පයින් ගැහුවත් පයින් ගහලා ඉවරෙච්ච ගාම මෑ නැගිටිනවා. පහන් දැලකට කොච්චර පිම්බත් පිම්බල ඉවරෙච්ච ගාම මෑ නැගිටිනවා. දැන් තියෙන්නේ අනේ මේ පිම්බිල්ල නතර කරන්නේ කොහොමද ප්‍රශ්නේ. පුළුවන් නම් කියන්නේ දිගට පිම්බෙපෙ ඉන්න කියලා පිම්බෙපෙ ඉන්න බෑ. ඒ පිම්බෙම කැඩනකොටම මෑ නැගිටිනවා. අන්න වගේ මේ කමඨාන සුද්ධ කරගන්න. තුන්වෙනි ප්‍රශ්නේ මම নিরතුරුවම සිතේ පවතින හිතේ නිරීක්ෂණය කරමින් භාවනා කළ කෙනෙකි. මෙම භාවනා දටන ආරම්භයේ සිටම හිත පහන් වූ සතුට ස්වභාවිකින් පිරී ඇති අතර ඒ සමගම අත්‍යන নিরතුරු එකඟතාවයක්ද හිත තුළ ඇත. මේ නිසා හිතේ හිතවිලි වල තරම් විචල්්‍යතාවයක් නැති නිසා පෙරපැදී හිත නිරීක්ෂණය කිරීමට තරම් වමනාවක් දැනෙන්නේ නැත. මම නැත්නම් එම පිරුණ ස්වභාවය තුළ භාවනා කරන විට සිත ආලෝක වන අතර ඒ රැඳී සිටීමට වැඩි කැමැත්තක් ඇත. මේ தત્ත්වය නිසා හිතේ විචල්්‍යතා ඇතිවීම අවකාශ අඩුවී ඇති අතර හිතේ ස්වභාවයේ දකි අත්දකින බවද මගහැරි හිත නවාතැන් පොලක ගිමන් හරින්නා වැනිය. අනවතත් මම මේ වාක්‍ය කියනවා මේ தત્ත්වය නිසා හිතේ විචල්්‍යතා ඇතිවීමේ අවශ්‍යතාව අඩුවී ඇති අතර හිතේ ස්වභාවයේ අත්දකින බවද මගහැරි. හිතේ ස්වභාවය අත්දකින්න බවද මගහැරි. හිත නවාතම්පලක ගමන් හරිනා වැනිය. මෙම தත්වයෙන් මිදී නැවත හිත නිරීක්ෂණය කිරීමේ උද්‍යෝගයක් ඇති කරගන්නේ කෙසේද යන කරුණාවෙන් පහදා දෙන්න සිල්ලමි. මේ හොදෝපේ කාය කක්ක ගාගන්නේ කොහොමද කියලා මගෙන් අහනවා. අවශ්‍ය වූ විටක නැවත මෙම නවාතම්පලට හා සමාන தත්වයට නැවතපත් කරගන්න ආකාරයද කරුණාවෙන් පහදා දෙන්න සිල්ලමි. කොහොමද හොද හොද මඩේ දාන්නේ කියලා හරි අමාරුවෙන් රෙද්ද සුද්ධ කරලා දුන්නා පස්සේ කියනවා මේකේ ලප කැලල් නැහැ නේ පොඩ්ඩක් ගහලා දෙන්නකෝ කියලා. ඉතින් ඒ සමයේ පළවෙනි ටික කියනකොට හරි සතුටක් ඇති වෙනවා වගේම සෝරි කියලා හිතනවා අන්තිම ටික කියනකොට. ඉතින් මේ මේ මේ මේ මෙවැනි ප්‍රකාශන නිසා කියන්න පුළුවන් අර මුලින් කරපේ හිත පිටිපන්තව බලන භාවනා ක්‍රමයත් හොඳ එකක්. හිතේ පවතින හිතවිලි නිරීක්ෂණය කරමින් භාවනා කළ කෙනෙක් කෙනෙක් අහක ගිහිල්ලා නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ හිතවිලිත් හිතින්ම හදපු එකක් නිරීක්ෂණය කරන හිතත් Tamange දරුවෝ දිහා බල බල ඉන්නවා කියන නිසා Taman ඉදිරියට යනවද පස්සට යනවද ඉන්නේ මානසික මට්ටම මනෝවිකාරකද කියලා හොයන්න බෑ. මම ඒකයි ඒකට දෙන මේ විවේචනය. හිතවිලි දිහා බලන එක නරක දෙයක් නෙවෙයි. අතුලත බැලිලා තමයි. නමුත් හිතෙන් මාළියට හිත දිහා බලනවා කියන එක හොරා ගැම්මෙන් පේන අහන වැඩක්. Taman ඉන්නේ මානසික ඉවර කියන්නේ <clears throat> මනෝ විකාරය එහෙම නැත්තම් කියනවා හිතලුවක් කියලා. මේ හිතවිලි වල පැටලිලා ඉන්නවද භාවනා කරනවද කියලා හොයාගන්න බැරි වෙනවා. මේ නිසා සරුවචනන්සේ සඳහන් කළා තියෙනවා කායනුපසනාවෙන් පටන් ගන්න කියලා. කායනුපසනාව කියලා කියන්නේ පට ව්‍යාපෝ තේජෝ ආයෝ කියන හතර මහා භූත ධාතු නිසා හිත පිට ගියා නම් හිතලුවක් නම් මනෝ විකාරයක් නම් අර රූපේ අතගාලා බලලා වෙරිෆයි කරගන්න පුළුවන් නෑ නෑ මම පිට ගිහිල්ලා නෑ කියලා. එච්චරයි මේ කායනපසනාව අල්ලන එකේ තියෙන නිකන් නැවක නැංගුරමක් වගේ එකක් මෙතන තියෙන්නේ. ඉතින් ඒ නිසා <clears throat> දැන් කරන බාහනා මේක සඳහන් කරලා නැහැ. ආනාපානි කරනකොටත් <clears throat> අර තැනටම යන්න පුළුවන්. නමුත් එතෙන්ද යන්නේ හොඳ ලස්සන පාරේ මග සලකන බල බල. මෙතෙන්ල පටන් ගත්තා මම මෙතෙන් මෙතෙන් ගියයි කියලා. එහෙම ගියාට පස්සේ අර හිතවිලි දිහා බලන්න ඕන වෙන්නේ නැහැ. දෙයක් නැති පාළුගේ වළම් බෙදින හිතවිලි එන්නේ නැහැ. මොකද හිත යෙදිලා තියෙන දැන් ආනපාන. යෙදිලා ආනපාන ගෙවම් කරාට පස්සේ හිත යන්නේ తాවකාලිකව වේදනාවලින් හිතවිලි වලින් සද්ද වලින් සමගත්ත ස්වරූපයකට. ඉතින් ඒ ස්වරූපේ නම් මේ කතා කරන්නේ ගමන් නවාතැන්පලක ගිමන් හරිනා වැනිය මෙම தත්වයෙන් මිදී නැවත හිත නිරීක්ෂණය කිරීමේ උද්‍යෝගයක් ඇති කරගන්නේ කෙසේද යන්න කරුණාවෙන් පහදා දෙන්න සිල්ලුමි. ඉතින් මේ තමයි දැන් විඥාණයට ලැබුම් ගන්න තැනක් නැති වෙනකොට විඥාණය කියනවා එක්ක චේතනාවක් කරපන්. එහෙම නැත්නම් ප්‍රකල්පනයක් කරපන්. එහෙම නැත්නම් අනුසයක් මට දීපන් නැත්නම් ඉන්න බෑ ආන්න ඒ විඥානයේ විහිදෙන ලනුව ඒක කෙලේශයක් බව දන්නේ නැතුව දැන් උපක්‍රම හොයනවා ආය විඥාණයට ලඟුම් ගන්න තිප්පලක් හදලා දෙන්න. අපිට ඕනේ විඥානය අසරණ කරන්නයි. විඥානය අනිදස්සන කරන්නයි. විඥානයේ අපතිත්‍ිත විඥානයක් කරන්න මේ ප්‍රතිෂ්ඨාවක් ලබා දෙන්න හදන ප්‍රයත්නයක්. මෙන්න මෙතනයි මේ කෙලෙස් වල තියෙන සියුම් භාවයේ තියෙන්නේ. මේක බේන්නේ ඥානයක් වාගේ. මේක බේන්නේ මේ භාවනායේ දියුණුව පිළිබඳව ප්‍රගතිශීලී යෝජනාවක් වගේ. නමුත් හොඳට මතක තියානින්න විඥානයේ විදියට ක්‍රමිකව පතිත්‍ිත විඥානේ අපපතිත්‍ිත විඥානය බවට පත් කරනකොට විඥානයේ දහසකුත් එකක් ගොඩ පෙරක දෝරකම් දෙනවා. දහසකුත් එකක් යෝජනා ඉදිරිපත් කරනවා නිකන් හරියට බොහෝම ඥානවන්තයෙකු වගේ. ඒ ඔක්කොම විඥානේ තමන්ගේ පැවැත්ම ඇති ගැනීම සඳහා කරන ප්‍රයෝගය. අනේ එතනදී හරි අමාරුයි තේරුම් ගන්න මේ මම මේ කරන කල්පනාව හොඳ එකක්ද නරක එකක්ද. තා පොදුවේ කියන කොයි කල්පනාවක් නරකයි කියලා. මොන දේ හිතුවත් නරකයි මොන චේතනාවක් නරකයි මොන ප්‍රාර්ථනාවක් නරකයි මොන අභිවෘද්ධියක් නරකයි මේ ඇති වෙච්ච විවිකේ ඔක්කොටම වැඩිය හොඳයි. ඒකේ පట్టල වෙන්න වෙන්න ඒකේ පදන් වෙන්න වෙන්න නිකලස් හිතකින් එන්න වෙන්න ඕන දේ වෙයි. ඒ කෙලෙසයිත හිතකින් යෝජනා ඉදිරිපත් කරනවට වැඩිය ඒක නිසා මේ ඇති වෙච්ච විවේකයේ සමාදම් වෙන්නේ නැත්තම් බුද්ධියට හම්බ වෙන්නේ නැහැ. ඒක බුද්ධියට සින්න වෙන්නේ මොනවා හරි ක්‍රමෙන් බලන ඉන්නවා. මේක එක්කෝ මේ ආලෝකයක් යනකම් බලන ඉඳී එහෙම නැත්තම් හිතවිල්ලක් යනකම් බලන ඉඳී එහෙම නැත්තම් ආයේ හිත නිරීක්ෂණය කිරීමේ ශක්තියක් යනකම් බලන ඉන්නවා. ඒ නිසා මේව තුළ <clears throat> භාවනාව කරගෙන යද්දී පවා මේ සැකසූ රූපයෙන් එහෙම නැත්තම් ඉති විචක්ෂණ භාව ස්වરૂපේ নানা ප්‍රකාර කෙලෙස් එලි දකින්න. ඒව අහුලනවා කියන එක ලේසි නෑ මේ හිතේ තියෙන වංචනික தত্ত্ব නිසා. ඒ නිසා මේ අර චේතනා සූත්‍රය අපි මේ දේශනාදීත් මතක් කරුවේ සීතල වුණාට පස්සේ හිත තැම්පත් වුණාට පස්සේ හිත নানা ප්‍රකාර චේතනා පහල කරනවා. নানা ප්‍රකාර ප්‍රකල්පනා පහල කරනවා. එහෙම නැත්නම් අහක යන අනුසයක් හරි අල්ලගෙන කොහොම හරි පදනම හදන්න හදනවා. ඒකට යෝගාවචරය සහයෝගය දුන්නොත් අසත්පුරුෂ වෙනවා. සහයෝගය දුන්නොත් මාරපාක්ෂික වෙනවා. සහයෝගය දුන්නොත් කෙලෙසයකට සහයෝගය දුන්නා වෙනවා. මේ தත්ත්වෙ දිගට පවත්වන්න බැරි බව ඉස්පාසු නැත්තත් බව හොඳටම පැහැදිලි. නමුත් යෝගාවචරය හිතාගෙන මේ යන්න ඕනේ. මෙච්චර පිරිසිදු කරගත් එක ආයේ කෙලෙසෙන්න එපා. පෑදිදියට බොරදියෙක් වෙන්න එපා අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කියලා පරණ කවියක් තියෙන අනේ මේ පෑදි කරගත්ත මේ දිය බොරදිය ඇති වෙන්න එපා මේ අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න එපා කියන එකයි මතක් කරගන්න තියෙන හොත් ඉදිරිපත් කරලා තියෙන ක්‍රමය හොඳයි සාකච්ඡාවට වටිනවා කියලා මම කියනවා නෑ ඒක ඕන දෙයක් වෙන්න පුළුවන් තණ්හා වෙන්න පුළුවන් උපාදානයක් වෙන්න පුළුවන් අවිද්‍යාව වෙන්න පුළුවන් කොයි එක හරි ඒ පිරිසුදුකම තිබ්බහම කූඩල්ලා කොට්ට උඩ තිබ්බහම ඌ කැමති නෑ ඌට ඕනේ තෙත තැන ඌට ඕනේ අන්ධකාරයක් ඉති වගේ කෙලෙස් වල läගබල හිටපු හිතට නික්ලිෂි තැනක ඉන්න ගියාම කූඩල්ලා කොටට තිබ්බා වගේ. අපහසුයක් වෙනවා ඒක නෑ කියන්න බෑ. නමුත් මේ අපහසුතාවයේ හරහා තමයි අපිට මෙච්චර කල් අතරක් නැතුව වද දීපු විඥානයේ තියෙන කපටිකම අල්ලන්නේ. කොටු කරලමයි අල්ලන්න ඕනේ. කොටු කරනවා කියලා කියන්නේ ඩ්‍රැකියුලා ෂෝස් වල තියෙන්නේ ඩ්‍රැකියුලාට ආලෝකේ වැටිච්ච ගමන් ඉන්න බෑනේ. කුරුසයක් පෙන්න පොවන් ඉන්න බෑනේ. ඒ නිසා දවල් වරුවේ වැඩ බෑ මිනිහට. මිනිහා රෑ තමයි කරන්නේ. ඒ නිසා මූණ ටෝච් එක ගහපු ගමන් රෙගියුලර් ඉන්න බෑ. ඒක විඥාණයට බුදුහාම කිව්වේ විවටෝ විරෝචතින පටිච්චන්නෝ. විඥාණය ඉවර එලි කරපු ගමන් බබලන්න ගන්නවා. හංගන්න ගිය ගමන් කෙලස් කොටකට පෝෂණය ලැබෙනවා. අපි මේ සත්‍ය ආලෝකය හැම වෙලාවෙම මූණට අල්ලලා තියෙන්නේ විඥාණය බොහොම සෙල්ලමක් දාපන් මම බලාගෙන ඉන්නේ කියලා. ඉතින් මිනිහා හැම වෙලාවෙම හැංගෙන්න බලනවා, අරහෙන් හැංගෙන්න බලනවා, මෙහෙන් හැංගෙන්න බලනවා. මොකද යාගේ වැඩ කෑල්ල තියෙන්නේ හැංගිලා. චපල, වංචනික, ෂටගතිය. ඒ මම දැකලා නැහැ කියනවා ඔය පිස්සු බලි රෝගය හැදිච්චාම ඒ පිස්සු වතුරට බයයිලු. ඉතින් බාත්රූම් එකට දාලා හතර පැත්තෙන් shower හතරක් දාලා දානවලු මැදට. අරු එහෙටම දුනවලු මෙහෙට දුනවලු අර මුලට දුනවලු කොයි මුලට දුනවලු කොහෙදිමත් තෙමෙනවා. දැන් මැරණකන් දඟලනවලු වතුර වැටෙනකොට. ඒක තමයි විඥාණයට වේදිකාව කොට ගෙනලා මෙන්න උඹේ වැඩ කෑල්ල කියලා හෙලි කරගත්ත ගමන් එයා নানা ප්‍රකාර ගොඩ පෙරක දුරුකම් කියන්න පටන් ගන්නවා. මේක සමතෙද මේ සතියද මේක මේ ධානයක්ද මේක මාර්ගඵලයේ කොදිචනද මේක මේ මාර්ග ඥානයක්ද මං ඉසට වැඩිය හොඳද මේ සේරගෙම කරන්න හදන්නේ මාන්නේ ගෙනත් දා ගන්න හදන එකයි. මැනු මැනිල්ල ගෙනත් දා ගන්න. ඒ හොඳම වැඩේ තමයි ඉතින් මේ භාවනාව හරිනම් සරුවචනංශ කියපේ ගන්න ඒක යාම කරගෙන යයි. මම යාට තන දෙන්නෙත් නැතුව, මාන්නයට තන දෙන්නෙත් නැතුව, තෘෂ්ණාවට තන දෙන්නෙත් නැතුව දැක්කට මතක නොදැක්ක වගේ ඔය බලන්න ඉන්න පුළුවන් නම්. හරි අමාරුයි. ඒ නිසා සාකච්ඡා කරන එක හරි වටිනවා නැත්නම් අපි නොදැනුවත් මේ වගේ තැන්වලදී নানা ප්‍රකාර අර අවුල් පාස ඇති කළා දාන. හරි ඒකට එහෙම නැත්තම් කියන්න බලන්න සතිය දිනු කරනවා වගේම නිකන් හිටපන් කිය. මොනවාක කරන්නද නිකන් හිටපන්. නිකන් ඉන්න බෑ. සුම්මයිද කියලා කියන්නේ. මේ මං කිව්වේ ඔය මේ ඉන්දියාවේ 1900 මම හිතන 70 ගණන් වල නැති උනේ රමණ මහරිෂි. මහදකදී ඇති වෙච්ච ඒ කියන්නේ උඟ දෙනෙක් පිළිගන්න බෞද්ධයෝ පවා පිළිගන්න. එයාගේ මුළු ත්‍රිපිටකේ වගේම පොත් තුනක් ලියලා තියෙනවා. ඒ පොත් තුනටම නම දාලා තියෙන සුම්මයිදී. පුළුවන් නම් මේ දේවල් යන්න ඇරලා නිකන් හිටපන්. ඉන්නම බෑ. මේ මොනවා හරි දෙකට ඇඟිලි ගහනවා අර කහ දන්න හදනවා මේක හදනවා ඒකල අත පිච්චුනා කියනවා ඇඟිල්ල කඩලා ගියයි කියලා කියන ඉතින් ඇඟිලි ගන්න සිට ඉවරනේ. ඉන්න බෑ. අඩු ගන්න මෙතන ජීවත් බෑ. මේකට කියන්නේ ගාය කියලා. ගාය කඩි ගාය. ඉතින් මමත් පොරක් කියලා හිතාගෙන හැමදේටම ඇඟිලි ගන්න. ඉතින් ඇඟිලි ගහලා අන්තිමට අර මේ කිහිල් ගහට කොට පුදාට හොට පැටලෙනවා කිව්වා වගේ මං ඒ වුණාට මම මේ දොස් කියනව නෙවෙයි මේ වගේ දේවල් හෙලි කිරීමෙන් අපි ඇත්තට මායයට විරුද්ධව අපි කඳවුරක් බැඳ ගන්නවා නැත්තම් මායя අපිට ගහන්නේ කොටු කරලා තනි කරලා ගැහුවට පස්සේ අපි ඉවරයි අපි එකතු වෙලා කියනවා නෑ නෑ අපි සමගිව මේ සටන ගෙනියනවා කියලා ඒ ඒකයි සර්වචනාසිකේ සාකච්ඡාවකින් තොරව සාකච්ඡා අනුග්‍රහිත නැත්තම් භාවනා කරලා ඔතෙන් ගිහිල්ලා තෙපර බබා ඉඳි. එතනින් යහට නිකන් අර හොඳ පිහියේ දැල්ල සවුතු කරගත්තා වගේ. කැපෙන පොට සවුතු වෙලා. ඒ ටික ගා ගන්නකම් හරියන්නේ නැහැ. කෞර්ණී ස්වාමීන් වහන්සේ පහවන් නැතිව සක්මන් භාවනා යෙදෙන අවස්ථාවේදී ඕනෑම ස්වරූපයක පොළොවක් මත වැලි, සිමෙන්ති, තනකොළ කාපට් යටිපතුලේ ගැටෙන අවස්ථාවේදී දකුණු කකුලේ යටිපතුලට වඩා වම් කකුලේ යටිපතුල වැඩි උණුසුමක් සිතට ගොරෝසු බවක් ඒ ඒ පොළවේ ස්වභාවය අනුව දැනේ. මුලදී මේ වෙනස ඉතා සියුම් ලෙස දැන්නත් දැන් ඒ පැහැදිලි ලෙස දැනේ. වරින් වර බැලීමටද හිතේ කැමැත්තක් තිබෙමේ කිරීමට සුදුසුද නුසුදුස කියා කර්ණයෙන් පහදා දෙන්නේ. මේක කියවෙන්නේ යටිපතුළු දෙකේ සංවේදී භාවයේ වෙනසක් තියෙනවා. වම් පපුල වඩා සංවේදී දකුණු කකුලට වඩා. ඒ වගේ තමයි ඇත්තටම මේ වගේ ඒ සංවේදී භාවයේ ඒ වගේ කාර්ය සූරත්වයේ ඒ ශක්තිය වල වෙනස්කම් දෙකක් තියෙනවා. ඒක හොඳටම පේන දේ තමයි මේ වම් අතයි දකුණු අතයි ගත්තොත් අපි වැඩකදී කොයි එකදිත් දකුණු අත තමයි ඉස්සර කරන්නේ. ඒ නිසා දකුණු අතට තියෙනවා වම් අතින් අල්ලනකොට වැඩිය යමක් අල්ලලා ඒ ඒ කාර්ය කාර්යක්ෂමව සුඛනම්මියව කරන්න පුළුවන් හැකියාව. ඒ වගේ තමයි වම් පාය දකුණු පාය ගත්තාම ෆුට්බෝල් ගහන කට්ටිය හොඳටම දන්නවා. තමන්ගේ වැඩියෙන් කිය කික් එක දෙන්න පුළුවන් වම් පයින්ද දකුණු පයින්ද කියලා. අනික කට්ටිය ඒක දන්නේ නැහැ මොකද ඒක බලන්නේ නැති නිසා සක්මන් කරනකොට හොඳට තේරෙන පටන් ගන්නවා. එක කකුලක් අනික කකුලට වැඩිය මොකද්ද පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් ඒක මේ හොයන්න බලන්න යන්න නරකයි භාවනාවෙන් හම්බෙච්ච ප්‍රතිඵලයක්. මේ දෙකක් තියෙනවා. ඇත්තටම බලනකොට මේ වමෙන් ඇවිදිනවා දකුණ ඇදිලා එනවා. වමෙන් තමයි ඇවිදින්නේ දකුණ ඇදිලා එනවා දකුණ රොට්ටි වෙලා සොට්ටි කකුල් කියලා සොත්ති සොත්ති කියලා කියන්නේ දකුණ සොත්ති වමෙන් ඇවිදින්නේ තම කෙනෙක් දකුණෙන් ඇවිදිනවා වම සොත්ති ඉතින් ඒ පුද්ගලයාට තේරෙන්නේ නැහැ කොච්චර ඇවිද්දත් එහෙම එකක් තියෙනවයි කියලාම සක්මන් කරලා බලනකොට පේනවා ඒ මේ මොනවාරි වැඩක් වෙනකොට ඉස්සෙල්ලා වැඩියට බහැලා වැඩ කරන කකුලක් තියෙනවා අනිත් එකේ යනෝ යන එකක් තියෙනවා ඒ මේ සියුම බලනකොට සක්මනේදී හම් වෙන ආනිසංශ තමන්ගේම ශරීරය පිළිබඳව. දෙවෙනි කොටස සක්මන් භාවනා යෙදෙන අවස්ථාවේදී අරමුණක් සිතක් එකටම පවතින අවස්ථාවේ ඊට බාධා ඇති වෙන පරිදි සක්මන් මළුවෙන් පිට සක්මන් කරනවා වගේ මළුවෙන් ඇදීට යනවා වගේ තව කෙනෙක් ළඟ මාරු වෙන්න යන්න එනවා වගේ සක්මන් මළුව තව යන්න තිබීදි තිවරුණා වගේ ඊළඟට කකුල තියන්න යන්නේ මහා වලක වගේ දේවල් ඊයේ පටන් සිදුවෙන්න සිදුවෙනවා. මළුව වෙනස් කර වෙන තැනකට ගියත් අරමුණ සමග හිත පවත්වන්නට නැවතත් එක එක සිද්ධි හට ගන්නවා. ක්ෂණිකව සිදුවෙනම දේවල් වලින් හිතේ පවතින ඒකාග්‍රතාවය බිඳිලා යනවා. ඒ ගැන කනගාටුවක් පසුබැසීමක් හිතේ ඇති වී තිබෙන බැවින් ඔබ වහන්සේගේ ආවාද අනුශාසනා බලාපොරොත්තු වෙමි. ඉතින් මේ වගේම දෙයක් වෙනවා පර්යංකේදී හොඳට අරමුණට මෙහෙම දාගෙන ඉන්නකොට එක පාට අත ගැසෙන්න පටන් ගන්නවා. කැරකෙන්න පටන් අර ගන්නවා. සීතල වෙන්න පටන් අර ගන්නවා. උණුසුම් වෙන්න පටන් ගන්නවා. බර වෙන්න පටන් ගන්නවා. මේ දෙක අතර සමතුලිතතාවය එනකොට අරමුණට මූණට මූණ දාලා විතරක් නෙවෙයි ඈත තිබුච්ච අරමුණ හිතයි දෙක හොඳට සමීපලා දෙක චුම්බක ශේෂ්ත්‍රවල මෙයාගේ චුම්බක ශේෂ්ත්‍රයට මෙයා යනකොට ඒ දෙක අතර මැද පුදුමාකාර ආරෝපණය වීමක් වෙන්න පටන් ගන්නවා. ඒක නිකන් මේ කියනවා නම් විදුලි ශේෂ්ත්‍රයකට නැත්නම් ආකර්ෂණ ශේෂ්ත්‍රයකට දෙක එකතු වෙනවා වගේ. ඉතින් ඒකට ගොඩක් වෙලාට කෙලින් ඇවිදින්න බෑ ඇදෙන්න පටන් ගන්නවා. එක එක පැත්තකට ඇදෙන්න පටන් ගන්නවා. නැත්නම් Taman හිටගෙන ඉඳදී පොළොව ඇදෙනවා වගේ තේරෙනවා. ඒ වගේ වෙනස්කම් වෙනවා. මොකද මේ හිත කවදාකවත් ඒ විදිහට එකම අරමුණේ බොහෝ වෙලා ඉඳලා නැහැ. එයා ඉඳලා තියෙන්නේ අරෙහි මෙහෙන් අරෙහි මේ මේ GPS එකේ ඔරියන්ටේෂන් එක ගන්නවා වගේ එක එක පැති වලින් අරගෙන. දැන් තියෙන්නේ එකකින් යන්නේ. ඒ GPS එක උරලා තියෙන එකම සැටලයිට් එකට අන්න ඒ වගේ වෙලාවෙ ඉඳද්දී නිකන් මේ පැරඩයිම් එක මාරු වෙනවා වගේ ශේෂ්ත්‍රේ මාරු වීමක් සිද්ධ වෙනවා. ඉතින් මාරු වීම නොවෙන්න තමයි අපි විවිධ මොනවද කියන්නේ මේ තැන් වලින් ප්‍රක්ෂේපණ ගන්නවා. ඒ ප්‍රක්ෂේපණ ගන්නේ දැන් නැහැ. දැන් ඔක්කොම අයින් වෙලා අරමුණ හිතයි විතරයි තියෙන්නේ. එතකොට මේක නිකන් බීපු මිනිසෙක් වාගේ එහෙම නැත්නම් යන්තම් තතන තතන ඇවිදින බබෙක් වගේ කකුලක් තියලා කකුලක් තියාගන්න බෑ. ඉතින් ඒක මොකද්ද කියන්නේ? හොඳ වෙලක් හොඳ හොඳ තොරතුරක් කනගාටු වෙන්න දෙයක් නෙවෙයි. දැන් බයිසිකල් එකක් වුණත් දැකලා තියෙනවද නැහැ හිමීට පැදීමේ තරගය කියලා එකක් තියෙනවා. බයිසිකල් හිමීට පැදීමේ තරගය පුළුවන් තරම් මෙතෙන් අතෙන්න වැඩිම වෙලාවක් ගන්න. බලන්න බයිසිකල් එක නලවනකම් ඒ හිමීට පදින්න ගියාම ස්පීඩ් එක කාඩ පස්සේ බැලන්ස් එක එනවා. ඒ ස්පීඩ් එකට අඩු වෙච්ච ගමන් බැලන්ස් එක තියන්න බෑ. කකුල බිම තිබ්බොත් පරාදයි. එහෙමිට බයිසිකල් පදින තරගේ කකුල බිම තියන්න තහන. මේ පුංචි දුරක් යන්න ඕනේ වැඩිම වෙලාවකින්. හරි අමාරු. ඒ නිසා අපි මේ දවස පුරා මේ වේගයෙන් දුවන්නේ ඒක කාගේ පිස්සු අත කියන දන්නේ මායන් වෙලා වගේ ඕ ගාලා වැඩ කරනවා. පොඩ්ඩක් ස්ලෝ ඩවුන් කරන්න බෑනේ. විශේෂයෙන්ම Taman හිතනවා මේ මොන මගුලක්ද මේ වෙලා තියෙන්නේ. හිමීට කරන්න බෑ. කරන්න බෑ. මොකද ඒ තරම් මේක කසකවලා තියෙන්නේ මැෂින් එක වැඩ කරන්නේ RPM එකේ. ඒ revolution per minute කරකෙන්න ඕනේ Taman දෙච්චර හයියෙන් කෑ ගහන්න. ගෙදර වැඩ ටික කරගන්න පොඩ්ඩක් slow කරන්න වයන්න. ඉවරයි චිත්‍රපටියත් ඉවරයි කරන කෙලුවාවත් ඉවරයි. අර බැලන්ස් එක මොකක්වත් නැතිනවා හරියට උපමාවක් කියනවනම් කාටුන් ෆිල්ම් එකක් slow down කරා වගේ. චිත්‍රපටිය නෑ ඊට පස්සේ. ඕම කරන්න පටන් අර ගන්නවා නැත්තම් මේ ෆිල්ම් එකක් ආපස්සට දාලා බලන්න. ෆිල්ම් එක ස්පීඩ් එක අඩු කරලා බලන්න නළු නිලියෝ නෙවෙයි ඔක්කොම නිකන් රූකඩ වෙනවා. අර අර කතාවේ තේමාව කැඩෙනවා. ඒ කතාවේ තේමාව වෙන්නේ ක්‍රියාවෙන් නෙවෙයි ගැම්මේ. Javaක් තියෙනයි හරි ගානක Javaක් තියෙනයි Javaදී තමයි ලස්සනට සින්ක්‍රොනයිස් වෙලා ඒ මල් ගහකට නළුවා නටනවා නිලියත් නටනවා හරි ලස්සන සින්දුවක් යනවා. පොඩ්ඩක් ස්ලෝ ඩවුන් කරමු ගම. ඔක්කොම නිකන් අමතර රූකඩ වෙලා චිත්‍රපටි නැති වෙනවා. මේ හැම එකකදීම කොයි වෙලාවක හරි හිත ඒක අරමුණට මත් වෙලා හිටියොත් දැවර මේ පිකාසෝගේ චිත්‍රය කතාව තියෙන්නේ මනසයා චිත්‍රය ඇඳලා චිත්‍රය හැඩ බලන්න අට්ටාලේ පිටිපස්සෙන් පිටිපස්සට යනවා. අහලා දෙන දෙකතාව. අට්ටාලේ පිටිපස්ස මිනිහට මතක නැහැ මේ අට්ටාලේ අකුඩ ඉන්නේ කියලා. ගෝලයා ඉන්නේ පින්තලයි පින්සල් ටිකයි තින්ත ටිකයි ලැන දැන් පේනවා මාස්ටර් තාම අඩියයි දෙක තිබ්බ ගමන් පිටිපස්සේ ඌ කරන දේ චිත්‍රයට ගහනවා තින්ත පාරක්. ඉතින් යක්ෂයා ආරූඪ වෙලා ආරූ යඟට බලනවා තෝ කෑවම ආව කියලා. ඒකට කියනවා කෑවා තමයි සර් තව කකුලක් තිබ්බනම් ඔතනින් පස්සේ දිරි ගහිනවා. ඒ වගේ ඒ ඒ බැලන්ස් එක නැති වෙනවා. ඒක නිසා මේ අපි ඇතුළත මේ යන්ත්‍රය වැඩ කරන්නේ ඒකටම ආවේනික වෙච්ච යම් ජවයක ඒ ජවයේ වයසට ගියාම නැති වෙනවා නැති වුණාට පස්සේ තතනනවා යන්න බෑ අර අර ඒ ස්පීඩ් එකේ ගෙනිච්චොත් ඒ ලය කියලා එකක් තියෙනවා ඒකට හරියන ලයක් එනවා ජීවිතයේ අපි කියන්නේ ග්‍රේස් එක කියලා ඒ ග්‍රේස් එක එන්නේ ස්පීඩ් එක යනකොට තමයි ග්‍රේස් එක කරගන්න බැරි වෙනවා වයසට ගියාට පස්සේ ඊට පස්සේ නාකිත්තරකට තෙයි කාටත් ওই ටික වෙයි කියලා යන යන දැන වැටෙනවා ඉතින් ඊට පස්සේ නඩු. බලුවේ නෑ. කුළුවස්සේ හැප්පීලා සීයා වැටුණා ඩොග් ගාලා ආච්චියේ බොලන්නේ පාත් වෙලා වරෙන්නේ කියලා කියන්න වෙනවා ඊලන්දාරියන්ට. නමුත් නා කියන්නේ කියනවා කියන්න වෙන්නේ නාකෙත් හරියට දෙයි කාටත් ওই ටික වෙයි උඹටත් ඔතෙන්ට එයි උඹත් කවදාද ඔතෙන්ට එයි කියලා. ඉතින් මේ ටික වෙන්නේ ඉස්සලා තරුණ කාලේ මේක දැක්කනම් මේ යන්ත්‍රේ වැඩ කරන යාන්ත්‍රනේ කවුරුත් අඳුර බාන එකක් නෑ. දැන් මේ ඔදේ තියෙද්දි ඒ ලය තියෙද්දි ඕන සෙල්ලමක් කරත හැකියි. ওই වයර් පොඩ්ඩක් මාරු වෙන්න ඕන වැඩේ බලන්න. ඉවරයි. ඒකට යන්න ඔය හොඳටම ඔද්දල් වෙච්ච ලෙඩ් පොඩ්ඩක් ආශ්‍රය කරන්න ඕනේ. වයසට ගිය මිනිස්සු ඇසුරු කරන්න ඕනේ. ඒකට පේනවා මේ බැලන්ස් එක ගන්න බැරි වුණාට පස්සේ මොනම ජීවිතයකවත් අර තියෙන මේ ලය ඒකට තව හොඳ වචනයක් තියෙනවා එන්නේ නැහැ මට. ඒ ඒ ගලණේ නැහැ. චිත්‍රපටි ගලණේ නැහැ. එහෙම නැත්නම් චිත්‍රපටි බලන්නේ නැහැ. දැන් ඔකෙස්ට්‍රා එකක් ඔක්කොම ගානට වැඩ කරනකොට ඒකේ ඉතින් අහගෙන ඉන්නකොට ඉතින් අපි මේ සංගීත ලෝකයේ අතරමං වෙනවනේ එක් එක් ගොරකෙක් ඉඳලා දඩබඩ ගෑවොත් ඉවරයි. ඉතින් අරුඩේ තමයි මේ සංගීත රස දන්නේ නැති එක අපරාධ කෑවා ඔකෙස්ට්‍රා එක කියලා. නමුත් ඇතර අනෙක් මිනිස්සු පුදුම ආයාසයෙන් තමයි අර ඒ ඒ ගැම්ම අරන් තියෙන්නේ. ජීවිතේ තන්නේ වගේ තමයි පොඩි ඉතාලම පොඩි ඩිංගිත්තක් එහෙම වෙන්න ඕනේ බලන්න. බ්‍රේන් එකේ එක සෛල දෙකක් වැඩ කරන්නේ නැතුව ඉන්න ඕනේ බලන්න. ඊට පස්සේ සම්පූර්ණ මේක නිකන් මොකද්ද කියන්නේ Tamandම Taman අපිරිය හිතෙනවා. මේ කරන දේද වෙන්නේ වෙන දේද කරන්නේ අත දාවම දකින්නකොට දකුණ යන්නේ. මම පයි තියන්නේ කියලා යන්න හදනකොට දකුණ පයි තියෙන්නේ. ඉතින් ඒ ටික මේක දකින්න එකේ වටිනාකමක් තියෙනවා මේ යන්ත්‍රයේ පුදුම එකලසක දුවන්නේ. ඒ එකලස එහෙම වෙච්ච ගමන් ඊට පස්සේ කාටවත් හදන්න බෑ. ඉතින් මේකලස් එකලසේ යද්දිම මේ හිත අරමුණකට එකලස් වුණාට පස්සේ මේ යන්ත්‍රයේ වැඩ ක්‍රියාකාරකම් වල තියෙන ඒ අඩුපාඩු ටික අඩුපාඩු කියන්නේ එකලස නැතිකම. දැක්කට පස්සේ තේරෙනවා ඉතින් වයසට ගියාම මේ සෙල්ලම තමයි වෙන්නේ. ඒ නිසා තරුණෝදයක් ආරෝග්‍යම දෙයක් යොබ්බනම දෙයක් නැත්නම් උගත් මදයක් තියෙනවා නම් ඔය පේන මොන තරම් අටල්ලක අටවගත් එකක්ද මේක ඕන වෙලාවකම ගසලා යන්න පුළුවන් ගියාට පස්සේ ආ ඒකම අපිට කැපෙනවා මේකට බය නැති වෙච්ච දවසේ මේකට බය අරගන්න ඕනේ මේක තමයි මේ එකලස් වෙච්ච වෙලාවේ මේක ලස්සන තිබුණාට එකලස නැති වුණොත් කියා <coughs> එතකොට මේ ලොකු සාංශි ඉන්න කාලේ කිව්වේ මේක විස්තර කෙරුවේ මෙහෙමයි අපි වම දකුණ කියලා සක්මන් කර කර යනකොට ඒක පట్టල වෙලා හරි දැන් මට හැම වමක්ම හැම දකුණක්ම විනාඩි 10ක් 15ක් කරන්න පුළුවන් නම් කියනවා එසවීම තැබීම වශයෙන් ඒක පියවර දෙකට මෙනෙහි කරන්න කියලා. ආයි ඒකත් පුරුදුනා පස්සේ එසවීම යැවීම තැබීම කරන්න කියලා. ඒකත් පුරුදුනා පස්සේ එසවනවා යවනවා තබනවා තද කරනවා කිය කිය ඉතින් අර විසුද්ධි මාර්ගයේ තියෙනනේ ක්‍රම 6කට වගේ. අන්න ඒ වගේ Tamante තුනකට මෙනෙහි කරලා හතරට දානකොට අර එකලස හරියට හර ගියොත් ඔන්න එන්න පටන් ගන්නවා. එහෙමනම් කියනවා ආයසරයක් අර තුනට මෙනෙහි කරන පැත්තට දෙකට මෙනෙහි කරන පැත්තට රිවර්ස් ගියර කියලා දාගන්නයි කියලා. ඇත්තටම කියනවා නම් කරන්න තියෙන්නේ මේක පුරුදු කරගන්න ඕනේ. මේකට උහුරු කරගන්න ඕනේ. මේ මෙහෙම තමයි මේකේ අමතර මේ අටවම පුට්ටුවක් මෙතන තියෙන්නේ. ඒ පුට්ටුව එහෙම වෙච්ච ගමන් Tamanට මේකේ කන්ට්‍රෝල් එකක් නැහැ. මේකේ නේවාසිකයෙක් නැහැ, විධායකයෙක් නැහැ, ආණ්ඩුපට්ටු කරන්න කෙනෙක් නැහැ. මෙහා යනවා කොහෙද? සමහරුන්ට වැත්තටම ඇදගෙන යනවා. ඒ කියන්නේ නිකන් මේ අපේ ඇතුළත සක්මන තියෙන එක දන්නවද? ඇල්සොල් සක්මන කියලා ওই Nissan වනේ අපි හදලා තියෙන අඩි 5ක විතර දිග පැසේජ් එකක් තියෙනවා මැද සක්මන. ගිහිලා වදිනවා බිත්ති. ආදිගසලා තියෙන බිත්ති ඇදගෙන ගිහිල්ලා වැදෙනවා. ඒ වගේම ඔය පරියන්කේ ඉන්නකොට පාට ගැසිලා වැටෙනවා. මොකොත් නෑ Tamanda හිතා ගන්න බෑ මේ උස්සලා බිම ගැහුවා වගේ. මේක ඇත්තටම ඉලෙක්ට්‍රික් මොකක්දයක් වැඩ කරන්න පටන් ගන්න බැලන්ස් එක නම් අර කාන්දමකට ඇදලා යනවා වගේ ගතියක් තියෙනවා. හැමදේක පාරට ගැස්සিলা වෙන්න පටන් ගන්න. ඒ කියන්නේ මේ ශරීරය අපිට නෑ. අපිට ඕන දේ කරන්න බෑ. එයා මේ වෙනම යාගෙත් තියෙන වෙනම න්‍යාය පත්‍රයක්. ඒ න්‍යාය පත්‍රය අපි ලැජ්ජ කරන සුළුයි. ඒ වයසට ගියාම බීපුවාම ඒ වෙච්චාම ඉතින් වයර් මාරු වෙලා තියෙන්නේ. নানা ආකාර දේවල් කරනවා. නෑ. එහෙම නෑ. හැමෝටම එන්නේ සමා හැබැයි හැම කෙනාටම ටිකකට හරි අත්දැක ගන්න පුළුවන් වෙනවා භාවනා කරන යනකොට මෙන්න මෙහෙම එකක් තියෙනවා කොහොම හරි මේ කය මට ඕන විදිහට වැඩ කරන්නේ නැහැ කයේ තියෙන අනිත්‍ය ඒකට කියන්නේ අනාත්මත්වය හිතනම් කොහොමඩක්වත් නැහැ හිතනයි ඉතින් පිස්සු ඇති වඳුරෙක්ම කියලානේ කියලා තියෙන්නේ ඔය කියලා ගියාට V shape බොඩිය දාගෙන පොයින්ටඩ් සපත්තියක් දාගෙන ටයි දාගෙන ඇවිද්දට අනේ කියලා වෙච්ච වෙලාවක කලන්තය හදිච්ච වෙලාවක කොතන දපනවද මොනවා වෙනව නව දොරෙම වැగిරෙන්න පටන් ගන්නවා මොනවක් කරන්න බෑ මොනව කරන්නේ ලැජ්ජ හිතෙනවා අනේ මට මේක මෙහෙම වුණාද කියලා පොඩ්ඩක් කලන්තය හැදෙන්න ඕන පොඩ්ඩක් වමනයක් යන්න ඕන පොඩ්ඩක් මල මුත්‍ර පහ වෙන්න ඕනේ අනේ ඉවරයි දැන් පුංචි කාලේ වුණාට ගණන් ගන්නෑ පොඩි උන්න ගණක් නෑ දැන් අපි පොරක් කරනවාට පස්සේ ස්ටේජ් එකේම නැගලා ඇඳගෙන දඟලන වෙලාවේ මොනවාරි වගේ වයර් මාරු වුණොත් ඉවරයි. භාවනා කරනකොට කොයිලාච්චි ස්ටේජ් එකේ තමයි ඉන්නේ. මාරු වෙනවම. ඒක ඇයි කිසියම් දෙයක් නැහැ. එක්කෝ හිත වශයෙන් එක්කෝ කය වශයෙන් අපිට ඕන විදියට මේක පාලනය කරගන්න බෑ කියන එක ලැජ්ජිත, පීඩිත, දුක්ඛිත, තුච්ච තත්ත්වෙදී පෙන්නලා දෙනවා. ඒක කියන්නේ අන්තිම භයානකයි කියලා කියනවා මේක මරණ මොහොතේදී දැක්කොත්. ඒක ඒ මනුස්සයාට මරණ වගේ දෙකක් වෙනවා ඒකවල. ඉතින් ලෙඩ වුණාට පස්සේ දැක්කොත් ඒ වගේම වයසට ගියාට පස්සේ දැක්කොත් අර වෙන්නේ කිසි කෙනෙක් මාව ගණන් ගන්න නැහනේ බලන්න මෙච්චර එකේ අතන තියෙන කෝපේ මෙතන අරන් තියාගන්න මට කෙනෙක් නැහනේ කියලා අපි අයිතිවාසිකම් කතා කරනවා. නමුත් හොඳ භද්‍ර යවන වයසේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්තියේදීම දැනගත්තොත් මේක මෙහෙමයි කියලා. ඒකයි මේ බුදුරජාණන් කියන්නේ පුළුවන් තරම් <clears throat> ජීවිතයේ මුල් කාලෙම මේ කටයුතු තේරුම් ගත්තොත් අපි අඳුර පාන එකක් නැහැ. පාරම්බාන එකක් නැහැ. කියා පාණ්ඩයන් එකක් නැහැ. මට උඹට වැඩි අරක කර දෙහි මේ කර දෙහි කියලා කරන්න පුළුවන් තමයි වයර් මාරු වෙච්ච දවසේ ඉවරයි. ඒ දාහරිතින් ඔක්කොම මේ කටේ තියෙන නැතිවන්දන් එද්ද පල්ලෙන් බයිනෝ කියලා කතා කරලා දිනනවා. <laughs> නරිවන්දන් තේරම බයිනවා. ඒක නෑ අවාසනාවන්ත වෙන්න. අවාසනාවන්ත වෙන්න ඕනේ ඒකට. උඩ වාසනාව කියන්න බෑ. මුතුම අවාසනාවන්ත වෙන්න ඕනේ. ඒ වුණාට ඒක දිහා සම්‍යක් දෘෂ්ටියෙන් බලන්න ඕනේ. ලෙඩක් ආවට පස්සේ මේ ලෙඩ ආවේ අසවල් විස බීජ නිසා, උඹ නිසා, දොස්තර වැරදිච්ච නිසා කියලා අපි කරන්න හදන්නේ අනුන්ට හේතු කරන එකනේ. මේ ලෙඩ වෙන එක මනුස්සකමේ එහෙනම් පැකේජ් එකේ කෑල්ලක් මේ. උප්පත්ති වුණොත් ලෙඩ වෙනවා. ජරාවටපත් වෙනවා, මැරෙනවා. ඉතින් ඕකට විරුද්ධව මේ කරන හටන දියත් කරලා තියෙන හටනේදී මොන්න තරම් පරදින හටනක්ද මේ කරන්නේ මං කියන්නේ නෑ ලෙඩ වුණාට බෙහෙත් කරන්න එපා ලෙඩ වෙලා ඔය ආඩා වැටින් හිටපන් කියලා. ඔය කරුණාකරලා මතක තියන්න ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව කරුණාකරලා මතක තියන්න බාහිරේ නෙවෙයි. එච්චරයි. එච්චරයි කතාව. මේ ලෙඩ වෙන්න හේතුව බාහිරේ නෙවෙයි උඹම ඊළඟට කාව පරිප්පුවක් තියෙනවා. ඒ දොස්තරලා උදව් කරන හොඳයි. බැරුණා කියලා දොස්තරගේ දෝෂයක් නෙවෙයි උඹම කරපු දෙයක්. ආනේ ඒ දර්ශනේ ලෙඩේ හැමදැනම නැහැනේ. ලෙඩ හැනේ නෑ හැම කෙනාට ඒ ඒ දෘෂ්ටි ඉන්නේ නෑනේ. ස්වාමීන් වහන්සේ වහන්සේගේ අදින දේශනාවෙන් පසු අනුසය කෙලෙස් සම කටයුතු කළ යුතු ආකාරය මම දනිමි. එය මට කර ගැනීමට පුළුවන්. එහෙත් මේ අතරේ පැමිණෙන unwholesome habits ක්‍රමයෙන් අඩු කර ගැනීම තවදුරටත් කමටහනක් ඔබ වහන්සේගෙන් ගත යුත්තේ කරුණාන් පහදා දෙනු මැනවි. මේ හැබිට් කියලා කියන්නේ පුරුදු ඇබ්බැහි ඒක හෝල්සම් අන්හෝල්සම් වෙන්නේ Tamange මිනුලේ හැටියට තමයි. හැබිට් එකේ නෑ හොඳ නරක කියලා එකක්. අපි තමයි ඒකට ලේබල් දාන්නේ. මේවා හේතු ප්‍රත්‍යයෙන් මතුවෙන දේවල් ඒ නිසා සංස්කාර කියන පදයට දෙන්න පුළුවන් හැබිට්ස් කියලා. සංසාර කියන්නේ ඇබ්බැහි. අපි දිගට කරගෙන කරගෙන ගිය දේවල් ඒ රුචි අරුචිකම් ඉති කොහේ පවත්තගෙන යන තමයි අපේ ඕනාව. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි හැම කෙනාම ඇඩික්ටඩ් මිනිස්සු. හැම එකම ගුඩු කාරු. හැම එකම බීමට බැහැ වෙච්ච මිනිස්සු. හැබැයි සූදුවට බැහැ වෙච්ච මිනිස්සු හැම කුඩු වලට බැහැ වෙච්ච මිනිස්සුගේ අපේ යම් රුචි අරුචිකම ගැතුණා අම්මා මුත්තා කිව්වත් ඒක අතාරින්නේ නැහැ. කොච්චර වැරදුනත් අල්ලගෙන ඉන්නේ. අන්නේ ඒව හොඳ නරක බව තෝරන්න වෙන්නේ සමාජයත් එක්ක ආචාර ධර්ම වලට ගියාට පස්සේ තමයි. තනිමින් දැද්දුව එකම ප්‍රශ්නයක්වත් නැහැ. මේක සිවිලයිසේෂන් එකෙන් එන ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. ඒ නැත්නම් ආචාර ධර්මයක් තියෙනවා. තව කෙනෙක් එක්ක ගැටෙනකොට. ඉතින් එතනදී හෝල්සම් අන් හෝල්සම් කියන එක ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන එක විනිශ්චයක් මිස ඒ හැබිට් එකේ නයිසાર્ගික ලක්ෂණයක් නෙවෙයි. ඒ පුරුද්දලා ගතියක් නෙවෙයි. පුරුද්ද පුරුද්ද ඒකේ හොඳ නරක දාන එක පස්සේ අපි දාන ලේබල් එකේ තියෙන. ඉතින් මේ ඒ පුරුදු කියන්නේම හුඟක් වෙලාවට මේ ජීවිතය හෝ පෙර ජීවිතය හෝ අපි කාලයක් ඇසුරු කරපු දේවල් සාමාන්‍යයෙන් කියනවා හීනයක් විස්තර කරනකොට කෙලින්ම නම් ත්‍රිපිටකේ නෑ. ඒකට සමහරට අනාගතයට වෙන්න තියෙන දේවලුත් වෙන්න පුළුවන් කියන දෙයයන්ාංශ දෙයියු ඇවිල්ලා කියන දේවතූප සංහාර වෙන්නත් පුළුවන් කියලා කියනවා නිතර තමන් කර කර ඉන්න දෙයක්වත් පේන්න ඉඩ තියෙනවා කියනවා හීනෙකදී තමන්ගේ සාමාන්‍ය නිතර ඇසුරු කරන දේවල් ආන්නේ වගේ තමයි ඌව එනකොට ඒක හෝල්සම් අන්හෝල්සම් කියලා වර්ගීකරණය කරන්න යන්න එපා ඒ වගේම ඒ හැබිට් එකක් එහෙම නැත්නම් ඒ පුරුද්දක් එනවනම් ඒ පුරුද්ද ඊට ඉස්සර තමන් අගය කරපු ආශාවෙන් රැස් කරගත් එකක්. දැන් මේ වෙලාව හොඳ නැති වෙන්න ඉඩ තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් කබරේකට කුණු වෙච්ච බලුකුණක් දැක්කහම ඒකට ඌට රසමස උලක්. ඉති ඌ ප්ලනෝ කඩාගෙන හරි ගිහිලා ඒක කණ්ඩ හදනවා. ඉතින් මිනිස්සේ කේල් බල්ලා අල්ලගෙන යන මිනිස්සයාට වස විලි ලැජ්ජයි මේ කුණු කන්දල කනවා ගන්ධත් ආරේ ඌ කරන්නේ ලණුවෙන් අදින එකනේ. ලණුවෙන් අදින ගම්බල්ලා ආවට ලණුව අතහැරියා මොකද වෙන්නේ? උගේ වෘද්ධ ඌට මේ අර මලකුණ තමයි. ඉතින් මේ දෙක එකම මලකුණ දිහා මනුස්සය එක විදිහකට බලන බල්ලා මේ මේ කබරය එක විදිහකට බලනවා. එනිසා අපි භවයේ එක එක කබරාත්ම තියෙන ඇති බලුආත්ම තියෙන ඇති මනුසාත්ම තියෙන ඇති ඒ එක එක ආඩම්බරකම් අඩයන් ආඩම්බරකම් එන්නේ ඒ ඒ අවස්ථාවට ඒ නිසා මේ සතියේ මූලික ලක්ෂණේ නැතිකමයි මෙතන පේන්නේ. සතියට කියන වචනය choiceless awareness කියලා. සතිය කියලා කියන්නේ දෙන දෙයක් දිහා පූර්ව නිගමන වලින් තොරව බලන්න පුළුවන් ගැතේ. ඒකට wholesome unwholesome කතාවක් එන්න බෑ. ඒකට habitualද එහෙම නැත්නම් unhabitualද කියන කතාවක් එන්නත් බෑ. වෙන දේ දකින්න එකයි තියෙන්නේ. මේක නැති කරන්න හදන එක ඊට වඩා භයානක දෙයක්. යමක් නැති කරන්න හදනවා කියන්නේ අඩු කර ගන්න හදනවා. තදි ද්වේෂයක් තියෙන. මේක තමන්ගේ ස්වභාවය. ඒක නිසා භාවනාදී ඒකට හොඳට එන්න දෙන්න අරින්න. මේක තමා විසීම කවදා හරි අගය කරපු දෙයක්. දැන් අනිකොත් අරමුණු පිටින් එන්නේ නැති නිසා අර ඇතුලේ තියෙනව ගොජ දානවා. ඒක දිහා බලාගෙන හිටියොත් විතරයි මේකෙන් කවදා හරි විමුක්තියක් ලබන්න පුළුවන්. එන්නේ මේකේ හේතුඵල ධර්ම තේරුම් ගන්න පුළුවන්. මේක අඩු කරන්න නතර කරන්න හදනවා කියන්නේම අපි ස්ථාවරයක් කරන් තියෙනවා. ඒ ස්ථාවරය හරහා තමයි විඥානය ගොඩනගන්නේ. ඒක නිසා මේ මුලින් කියලා තියෙනවා දේශනාවේ තියෙන විචිත අනුශය කෙලස් තේරුම් ගත්ත කටයුතු කරන්න පුළුවන් කියලා මට සාධාරණ සැකයක් දෙනවා. මොකද මේ අනුශය කෙලස් මතු වෙන්නේ හුඟාවක් වංචනිකව. තේරුම් ගත්තයි කියලා කියන එක හිතන්න අමාරුයි. මොකද හැම වෙලාවෙම අපිව අඹරවගෙන අපිව රවට්ටගෙන අපිව මත් කරවගෙන තමයි අනුශය මතු වෙන්නේ. අනුශය තියෙන හරියක් තියෙන ජරාව. හැබැයි මතුවෙන්නේ බොහෝම වටිනා හිතසුවකාමී මිත්‍ර ස්වරූපේ ගොඩ පෙරක දෝරකමක් විදිහට තමයි මතුවෙන්නේ. නැත් ගෙනියන්නේ අන්තිමට අනර්ථ කර තැනකට. ඒ නිසා අනුසය කෙලස් එක්ක එහෙම මම මේක දැනගත්තා මයි වැඩේ ඉවරයි කියලා එහෙම කියන්න පුළුවන් කන්නේ. ඒක උදාහරණයක් වශයෙන් කියනවා නම් හොරෙක් තමන්ගේ දරුවයි කියලා වරද්දාගත්තොත් මිනිස්සේ කොච්චර හානියක් වෙන්න පුළුවන්ද? එච්චරයි අනුසයත් එක්ක කතා කරන්නේ. එයා හැම වෙලාවෙම හොරෙක්, පෙනෙන්නේ දරුවෙක් වගේ, පෙනෙන්නේ මිත්‍රයෙක් වගේ. ඉතින් අපි ආපුවම කන්න බොන්න දීලා අනේ මේකේ පොඩ්ඩක් බලාගන්නේ මං ගිහිල්ලා එනකන් කියලා තියලා යනවා. යන්තේ මහා හොරෙකුට බාර දෙන්නේ. අන්න ඒව එකක් අනුශේය කෙලෙස් වල තියෙන. ඒ නිසා ඒක ගොඩක් අභියෝගයකින් බාර ගන්න ඕනේ. මේක ගොඩාක් ඉගෙන ගන්න තියෙනවා කියලා. ඒක බලා සිටීමෙන් අඩු වෙනවයි කියන එකයි කියන්නේ. කෙලෙස් වල සෝවන් මාර්ගයේදී දස්සනා පහතබ්බා දැන් අපි යන ඉස්සරහ යන තැන සර්පෙක් ඉන්නවනම් පාගන්න ඕන්න මෙන්න නම් මේක සර්පෙක් කියලා දැනගත්තොත් පාග පාගන්නේ නැහැ. ඒකෙන් කොහොම හරි වෙන්නේ මේ ගබඩාව සුද්ධ වෙන එකනේ. තීන සීනේවල් හෝල්සේල් දානවා, නත්තල් සේල් දානවා, අද ලාබෙට විකුණනවා, බාගෙන් සේල් දානවා. මොකද මේක සුද්ධ කරන වෙලාව. ඒ වෙලාවේදී ගෙනියන මිනිහට ගියක් අර දීලා හරි ගමන්නේ ගෙනියන එකයි තියෙන්නේ. මේ දවස්වල ඉතින් කොහොමඩක්වත් ඒ බාගෙන් සේල් තියෙන කාලේ. ඒක දිහා බහුණා දැන් නත්තල්. ඉතින් මොනවා හරි සෙල්ලමක් දානවා. ඒගොල්ලෝ කියනවා මේ මට මතකයි මම දයත් එක්ක ගිහිල්ලා ඔය මේ මේ මටත් විතුනේ එක එක ගැජට් අහුවෙච්චාම ගන්නවනේ. මම මිල බලන්නේ නැතුව තිබුණා මැනේජර්ගේ ස්පෙෂල් සිලෙක්ෂන් කියලා කූඩ එක දාලා ගත්තා. මම හිතුවා ලාභ ඇති කියලා බලනකොට එන්න කිසි වටිනාකමක් නැති ටෝච්චාගේ එන්න ගාණක්. අනේ මං ගත්ත නිසා දයා ගිල්ල සල්ලි දීුවා. දයා කියන්නේ මේ දයා නෙවෙයි. ඊට පස්සේ මං කොමනසේ මං හිතුවා මේ කූඩේ ගහලා තියෙන නිසා මේක මේ ලාභෙට නෑ නෑ සාංශුගේ ස්පෙෂල් ටෝච් එකක් මේක මැප් කියවන්න තියෙනකන් නැව් යන කට්ටියට ඕනේ. මං කොයි ඉතින් මට <laughs> මට ඕනේ නෑ ඔක දාපන් කියලා. අර පන්සගේ ට්‍රික් එක කෑවා. හැබැයි මතක තියාගන්න බෑග් එකේ අඩිය නැති වෙන්න ඕනේ. කල්ඩිසක්. එච්චරයි බුදුහාම දීපු ලනු උඹ බෑග් එකක් ගනින් බෑග් එකේ පල්ල නැහැ. ඒ ප්‍රංශ භාෂාවෙන් කියන්නේ කල්ඩිසැක් කියලා කවුරු හරි දන්නවද මන් දන්නේ නැහැ. ඒ කියන්නේ වීදියක් තියෙනවනම් මේ පැත්තෙන් වාහන ගිහලා එහා පැත්තේ යන්න පුළුවන් එක කොච්චර වාහන ගියත් නතර වෙන්නේ නැහනේ. ඩෙඩ් එන්ඩ් එකක් නෙමෙයි තියෙන්නේ. ඒ වගේ අපේ මල්ල අනිවාර්යයෙන්ම මල්ලක් අතේ තියෙන්න හොඳට මතක තියන්න පල්ල නැහැ කියලා. කොච්චර දැම්මත් කමන්නේ නැහැ. ඔය උපාදානෙත් එච්චරයි දෙල්ලම. දැන් උපාදාන වෙන්නේ පල්ල තිබුණොත්. එකතු වෙලා එකතු කරපු ප්‍රමාණය පේනනේ පල්ලනති මල්ලගෙන නම් කොච්චර දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඔය අවේලු කොපච්චින කාලේ කියනවා මේ මේ මේ වලස්සු මී කඩනකොට ඌඩට නැගලා තනි අතකින් අල්ලගෙන කකුල් දෙකෙන් අල්ලනාට මී වදේ කන්නකොට ඌට පවුල මතක් වෙනවලු. මතක් කළා හොඳ හොඳ වද හම්බෙච්චාම පිටිපසට දෙනවලු. <laughs> ඉතින් වර ටිකක් අතලෙවකක පිටිපස්සෙන් දෙනවා. ඉතින් මී වැද්දා දන්නවනම් වලහට හම්බුනායි කියලා ඌ පිටිපස්සේ ගිහිල්ලා කූඩේ අල්ලගෙන ඉන්නවලු. වවුල බලනවලු පිටිපස්සේ බලලා thank you කියන්න wife ඉන්නවා කියලා බලන්න අර යකා දුවනවලු මේ වද ටික ගන්න. ඉල්ලවනවලු පිටිපස්සේ. ඌ කඩ කඩ දානවලු මේ පිටිපස්සේ පවුල ඉන්නවයි කියලා හිතා. අනේ ඒ වගේ සෙල්ලමක් මේ තියෙන නිසා ගමන යනකොට අනිවාර්යයෙන් මල්ලක් ගෙනියන්න. ගෙනියලා ඒක අඩිය නැති එකක් නම් ෂෝක්. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාදී පීවර සමග හිත පිහිටවීම ඉතා හොඳින් කෙරෙන අතර ඒ නැවත නැවත කිරීමේදී එපා වීමක් වෙහෙස කර ගතියක් දැනේ. මේක කුමක් කළ යුතුදයි පහදා දෙනු මැනවි. ඒකට කරණ තියෙන්නේ ලෑස්ති වෙලා යන්න ඕනේ. ආශාවක් ආවනම් තණ්හාවක් ආවනම් සංසාරේ එපා වීමක් ආවනම් වෙහෙස කර බවක් ආවනම් නිවන. එච්චර. කෙටි උත්තරයක් තියාගෙන ඉන්න ආශාවක් ආවනම් අනිවාර්යයෙන්ම මාළු වගේ කොක්ක ඇදගත්තා වගේ වතුරෙන් ගොඩ අරගෙන ගිහලා මාළුවට ගන්නවා. එපා වීමක් ආවන එතන පැහැදිලි තේරුම් ගන්න මේ තණ්හාව නෙවෙයි දැන් ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේක දිගට කරගෙන යන්න මට පෞරුෂත්වයක් තියනවාද? මට ඇත්තටම ගඟ දිගේ ඉහළට පීනන්න පුළුවන්ද? නැත්තම් කඹේක ඇවිදිනා වගේ මට යන්න පුළුවන්ද කියලා බලන්න මේ එපා වීම හරහා. යෑමෙන් තමයි ඕනම ලෝකේ ඉන්න වීරවරයෙක්ගේ චරිතයක් කියලා බලන්න මොන જાතියටයි වුණත් ඒ මනසයි මෙන්න මේ පරිප්පෝ කාපු මිනිහෙක් තමයි වීරත්වයටපත් වෙන්නේ. ඕනම වීර චරිතයක් ගන්න බෑනේ මේ මනස වීරත්වයට ඇවිල්ලා තියෙන මේ කාටවත් කරන්න බැරි කක්ක ගොඩක් කාලා තියෙනවා. යට තියෙන මේ වෙලාවේ කන්න ඕනේ කවුරක්වත් නැහැ. ඔක්කොමලා කරානවා. කර දීපු ගම එනිසා මේ ඒ නිබ්බිදාව කියලා කියනවා. ඒ නිබ්බිදා ද්වේෂ පදනමෙන් යන්න යන්න යන්න යන්න නාස්තිකයි. ඥාන පදනමෙන් යන්න ඕනේ. මම මෙතෙක්ල් කෙරුවේ ruci දේ මනාප දේ දැන් මම බුදුහාමුදුරු කියපු නිසා ruciයේ ඉඳලා අරුචියට මාරු වුණත් මම දිගට කරලා බලනවා ආන්නේ පෞරුෂත්වයේ ඉදිරියට යනකොට ඒ රුචියේ තියෙන අරුචියේ තියෙන අරුචි ගතිය පැංගිරි ගතිය නැතුව වීරත්වයක් එනවා මම මේ කරන්නේ ලාභයට නෙමෙයි සත්කාරයට නෙමෙයි සම්මානයට නෙමෙයි සිලෝකයට නෙමෙයි කායකට නම්බු ගන්නට නෙමෙයි මේ පොඩි අකමැත්තක් ආපු පමණින් මම පාවා දෙනවද මෙච්චර වටිනා සටනක් නෑ මම වෙනදට වැඩිය ටිකක් කරනවා කියලා යනකොට මොනක්වත් හැප්පෙන දෙයක් නෑ හිතේ තිබුණ නිකම් මායාවක් විතරයි ඒදාට තේින්න අපි මේ වගේ දේවල් නිසා මේට ඉස්සල්ලා නිවන ඉදිරිපත් වෙච්ච අවස්ථා ලක්ෂ කීයක් අතහැරලාද ඇයි කම්මැලි කිය නීරසයි කිය රුචි හොයාගෙන ගියා රුචි හොයාගෙන යෑම මාළුවා හැම හොයාගෙන යනවා වගේ තමයි gediya පිටින් කෑවොත් කොක්කේ තමයි කොක්කේ වැරෙනොත් ගොඩ තමයි ගොඩ ගියොත් මාළු එළිය තමයි. ඒ නිසා අරුචි දෙේ මම කියන්නේ අත්තිකල මතානුවකට යන්න කියලා. අරුචි හොයාන යන්න එපා. නමුත් මේ රුචි අරුචියක් පාඩපත් වීමක් සිද්ධ වෙනවා. භාවනා අරමුණේදී පරියන්කේ සිද්ධ වෙනවා. සක්මනේ සිද්ධ වෙනවා. gedara dorji සිද්ධ වෙනවා. ආන්නේ කාටවත් පෙන්න නැතුව කාගෙන යෑමේ තමයි ඒ කියන තපස කියන වචනේ තියෙන අන්නතන තමයි. කරු ස්වාමීන් වහන්සේ වහන්සේගේ පසුගිය භාවනා වැඩසටහනේ ද නැත්නම්දී මා භාවනා කරනට ආනාපානයේ සිවුමි අරමුණ ටික වේලාවක් නැති වී යෑම ඇතිවිය. ඒ සඳහා කමඨාන් ගැනීම ඔබ වහන්සේ පැවසුවේ එසේ එම අවස්ථාව දිගින් දිගටම පවත්වාගෙන යාම හෝ ඒ මුල ගැන සත්‍යමත් විය යුතු බවයි. එසේ ආරම්භක අවස්ථාව ඇල්ලීමට කළ උත්සාහයේදී ඒක එකවර කඩා වැටීමක් අතරමං වීමක් ගැස්සීමක් වැනි අවස්ථා කීපයක් උදා විය. ඊට පස්සේ මේ භාවනා වැඩසටහනේදී මේ தත්ත්වයේ මුලදී උදා වූ අතර දිගටම කරගෙන යාමේදී ආනාපානය තුනී වී කුහරයකට යන්නාසේ තර අතරමං වන්නාසේ දැනේ. නමුත් මේ උත් පෙරතරම් කඩා වැටීමක් නැත. නැවත ආනාපානයට යයි. මෙම தත්ත්වයේ පැහැදිලි කරන මේ ඉල්ලා සිටීමේ අද ධර්මදේශයේදී මේට සෑහෙන පිළිසරක් ලැබින තවත් උපදේශ නැත්නම් පැහැදිලි කර දෙන්න. මේක මේකට දීපු අර්ථකථනයක් වාගේ ඒ අර සක්මන් කරන යනකොට තැනකදී එපා වෙනවා. එතකොට ආනපන සතියෙත් ඒ වගේ අරමුණු සමවේගන යනකොට එපා වීම ඇති වෙනවා. ඉතින් එපා වීම නිසා වෙන අරමුණකට කියොත් ඉරියව්ව වෙනස් කරොත් ඉතින් ආයෙ හොද හොදමඩේ දැමීමක් වෙනවා. ඉතින් Tamanne තියෙන දිගට මේක කරගෙන යනකොට මේ සක්මණේදී නම් වෙන්නේ ඉබේ සක්මන් කරනා වාගේ රූකඩයක් සක්මන් කරනවා වගේ Tamanට මේ කරන්නෙත් නැහැ සක්න දිහා බලා හිටින්න කෙනෙක් විදියට වගේ එන්න පටන් ගන්නවා. පරියන්කේදීත් ආනාපානයක් නැහැ. නමුත් Taman අර ගිනාපු විදියට ඒ හිස්තන දිහා කුහර දිහා ඔහේ බලාගෙන ඉන්නවා. ඉතින් එතකොට හිතනවා දැන් මං ඉස්සරහට දයන්නේ පස්සට දයන්නේ දියුණුවක්ද මේක වැරදිලාද කියලා. ගොඩක් සැක එනවනේ. ආහන්නේ වෙලාවට ඉතින් කමඨාන් සුද්ධ කරලාට මේ මේ ප්‍රශ්න මතුවෙනවා. ඒතකොට කියන්න ඕනේ මේ ආනාපානය ඉවරයි කියලානේ ඔය දැන් කියන්නේ. මේ ඉවර වෙන චිත්තක්ෂණය ගෙවිලා ඉවර වෙන තැන ඊගාව පරියන්කොල පුළුවන් තරම් දැක දැක දන දන සිද්ධ වෙන්න අරින්නේ කියලා. නිකන් උපමාවකට කියනවනම් අපි උදාතරුව දිහා බලාගෙන කන්දක් උඩට වෙලා. ඉර නගින්න නගින්න නගින්න තරුව මැකෙනවා. මැකෙන තරුවේ කොතනදීද මැකුණේ? මෙතෙන්ට යනකම් පෙන්න මෙතනින් එහාට නෑ කියලා හරියටම පෙනෙපිනේ තිබුණු තරුව නොපෙනී යන චිත්තක්ෂණය අල්ලනවා වගේ ආස්වාද ප්‍රසවාසයේ පෙනිපෙනී ඉඳලා නොපෙනී යන චිත්තක්ෂණය අල්ලන්න යනකොට එතන හරීම මායාකාරී වෙන්න පටන් ගන්නවා. වෙලාවකට හිතනවා දැන් තියෙන ඉසල නැහැ කියලා තියෙන වගේ පේනවා මේ තියෙනයි කියන එක හිතේ තියෙන එකක්ද ඇත්තටම හුස්මද කියලා හිතෙනවා. ඒකට ඒ කල්පනාවට යනක පාට ගැස්සෙනවා මේකේ කියලා දෙන හැම වෙලාව. ඊට පස්සේ ඒකට කියන්නේ සිද්ධිය වශී කරනවායි කියලා. සිද්ධි කරනවායි කියලා ආපු පමණින් බලන්න ඒකට හොඳට බලනකොට ඒක පිළිබඳ වශයෙන් එනකොට ඒකෙදී අර එන කම්පන චංචල වලට හුරු වෙලා එතන බොහෝම සුමටව කරදරයක් නැතුව ඒ සංක්‍රාන්ති අවස්ථාවේ යහපැත්තට යන්න පුළුවන් තැනකට එනවා ගියාට පස්සේ තමයි දන්නවා මේක පටලවිල්ලක් නෙවෙයි මේ තිබිච්ච අරමුණ ගෙවුණා එතෙන්ට එනකන් තිබුණ සතිය දැන් අරමුණක් නැතුවත් පවතිනවා නිමිත්තක් නැතුව පවතිනවා නිමිත්ත ජීවන සතිය අනිමිත්තට යනවා අරමුණේ ජීවන දතිය අනාරම්මනව යනවා. ආන්නේදී ආවට පස්සේ Tamante ඉන්නේ විශ්වාසය කොච්චර බණ ඇහුවත් එන්නේ කරලම් බලන්න ඕන. ඒ කෙරුවට පස්සේ තේරෙනවා අපි මේ සංක්‍රාන්ති අවස්ථාවේදී කලකොල වෙනවා. කලකොල වුණොත් අවස්ථාවේ අවාසිය අපිට සිද්ධ වෙන අවස්ථාව වාසිය ගන්න නම් කලකොල වෙන්නේ නැතුව නොසැලෙන මනසකින් බලන්න ලෑස්තිලා යන්න ඕනේ. සතිය තියෙන්න ඕනේ. ওই ඉස්සල් දවසේක වරද්දාගෙන තියෙන්න ඕනේ. නිසි උපදේශය ලැබිලා තියෙන. එතකොට මෙහෙරීමක් සිදු වෙනවා. ඒ වගේ භාවනා ජීවිතයේදී සංක්‍රාන්ති අවස්ථා දෙක තුනක් පන්නන්න ඕනේ. ඉස්සල්ලාම තමයි මේ රූප කර්මස්ථානේ ගෙවෙන තැන. ඊට පස්සේ එක එක එක එක දේවල් වල වේදනාහරහා, හිතවිලිහරහා, ලොකු සංශේ නම දාලා තියෙනවා වේදනා විජය, විතක්ක විජය ආදි වශයෙන් එක එක අවස්ථාවල් තියෙනවා. අරකම තමයි රිහර්ස් කර කර කර කර බලන්න බැලුවට පස්සේ ඒක විනිවිද දැක්කට පස්සේ ඒකේ තියෙන අර තද බල නපුරු බලපෑම අඩු වෙලා Tamanට ඒ වෙනුවට විශ්වාසයක් අදිෂ්ඨාන ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒක හරි වටිනවා ඒක ජීවිතයකට මොකද දෙයක් ආවම මුණතු වටිනාකම දිහා බලලා නෙමෙයි විනිශ්චය කරන්න එක දිහා හොඳට බලලා ගැඹුර ඒකේ තියෙන ධර්මය එනත හේතුඵල ධර්මය දැක ගන්න පුළුවන් වෙන නිසා මේ දෙවෙනි එක මේ ලියලා තියෙන එක ඉස්සලා එකට උත්තරයක් වගේ තමයි තියෙන්නේ. නමුත් අහලා තියෙනවා මේ එසේ තවත් උපදේශයක් නැත්නම් පැහැදිලි කරලා දෙන්නේ කියලා. ඉතින් මේක නැවත නැවත වෙන්න දෙන්න. සංක්‍රාන්ති අවස්ථාවල් පුළුවන් තරම් එන්න අරින්න මේ හයිය හති තියෙන වෙලාවේ. මැරෙන්න ඉස්සර වෙලා, ලෙඩ වෙන්න ඉස්සර වෙලා, වයසට යන්න ඉස්සර වෙලා දෙන්න දෙන්න තියෙන දඬුවම් ටික ඔක්කොම ඉල්ලගෙන ගන්න එකයි තියෙන්නේ. එතකොට මේ හොඳ පුහුණුවක් හම්බ වෙනවා මරණය සඳහා. ගරු ස්වාමීන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසුණු කෙනෙකු සෝවාන් ඵලය ලැබීමට පෙර මිය ගියොත් ඔහු ඇය පෙර අකුසල කර්මයක් පළදී අපාගත වූත් මේ ආත්මයේදී කළ වීර්යෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැතිද කරුණාකර පැහැදිලි කර දෙන්න අමාරුයි මේකට ඇත්තටම මේ මොකද්ද මේ ඔවුන් නැහැ උත්තරයක් දෙන්න බෑ අපාගත වුණොත් නම් ඊගාව හම්බ වෙන දිත් මේ මම දෙක කියන්නේ දිත් සම වේදනීය අපරාපරිය ආත්මයේදී අපාගත වුණොත් ප්‍රයෝජනයක් ගන්න හම්බ වෙන්නේ. ඒක ඒ තරම්ම අදිමාත්‍ර දුකකටපත් වෙන නිසා ස්පාසුවක් ලැබෙන්නේ නැහැ. නමුත් ඊට පස්සේ හරි ස්පාසු ලබන්න පුළුවන් ආත්මයක් ආමුණොත් උපපජ්ජ වේදනීය වශයෙන් උපකාර කරන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ කවදා හෝ පටිසන්ධන විදිය අකුසල කර්ම වලට කියන්නේ උපපජ්ජ වේදිනිය. ditta තම අපරාපරි වේදින කියන්නේ ඊගාවාත්මේ අනිවාර්ය උපත මේ පටිසන්ධනවා මේ විපස්සනා වෙන එක අනිවාර්ය වෙන්න බෑ අපාගත වුණොත්. තිරසංගත වුණොත් කරන්න බෑ. දේවාත්මයකට ගියොත් බ්‍රහ්මාත්මයකට ගියොත් උදව් කරන්න ඉඩ තියෙනවා. මනුෂ්‍යාත්මාවට ගියොත් උදව් කරන්න ඉඩ තියෙනවා. නමුත් අපරාපරි වේදිනිය නැත්තම් ditta ධම්ම අපරාපරියේ උපපජ්ජ වේදිනිය වශයෙන් ප්‍රවෘත්ති විපාක දෙන්න පුළුවන් පස්සේ. ඇත්තටම මට මේක මේ ධම්මික ස්වාමීන් වහන්සේ කිව්වේ බය වෙන්න එපා. ඔය සතිය වඩපන්. මොනවාක්වත් තේරෙන්නේ නැහැ. කරගෙන කරන්න ඵලයන්. උඹ හතරමැද මැරුණත් ඕක ලබන ආත්මෙට උදව් කරනවා කිව්වා. වෙන මොකක්වත් නම් මට විශ්වාස කරන්න බෑ. කොච්චර දන් දුන්නත් අපාගත වෙන්නත් ඉඩ තියෙනවා. ඔය කොච්චර සිල් රැක්කා සීලබ්බත පරාමාරයක් වෙන්න ඉඩ තියෙනවා. කොච්චර සමාජයේ තිබ්බත් අනාගන්න ඉඳ තියෙනවා. සතිය නම් වෙන්නේ නැහැ කියලා මම දැන එක මම පුඹලා වෙන්නවත් දන්නෙත් නැහැ මට ඒ වෙලාවේ. හැබැයි වාසියට හිටියා මම. ඒ මොකද ඒ තරම් පව් කරලා තිබුණා මට. මට හිතෙනවා මේ ඔක්කොම කපන්න තියෙන එකම දේ මේක. ඒක කොහොම කරවත් නිකන් ෆික්ස් ඩිපොසිට් එක දැම්මා වගේනේ. නිකන් සාමාන්‍ය කරන්ට් account එකක් නෙවෙයි නිකන් සාමාන්‍ය savings account එකක් නෙවෙයිනේ. ඒ මං හිතුවා ඒ නිසා කරවන පුළුවන් තරම් හම්බෙන හම්බෙන එකේ ෆික්ස් eh, ඩිපොසිට්ම දැම්මා. මං දන්නේ මට නම් ආරයට ප්‍රයෝජන වුණා. හොඳ වෙලාවට මැරුණේ නැහැ යතරවයි. මැරුණා නම් ඒත් උදව්වේ කියලා මට හිතෙනවා. ඒකර ස්වාමීන් වහන්සේ ආනාපානසති කිවි ගිය පසු වරින් වර එන නිදිමත ගතිය නැති කරගන්නේ කෙසේද කරනවෙන් පහදා දෙන මේ නිල මේක මටත් ප්‍රශ්නයක්. සමහරවිට හොඳටම අරමුණ ගෙවුනට පස්සේ අර මේ කෙලෙස් නින්දක ස්වරූපේ මතුවෙනවා. ගැස් වෙන්න පටන් අර ගන්නවා වෙන අරමුණක් ආපු ගාම නිකන් කොල්ලලා තෑරිය වගේ වෙනවා ඉතින් ඒකට ගොඩාක් කල් යනවා මේක සිද්ධි කරන්න. නමුත් මේ නැගිටින්නේ මේකයි කියන දේනේ නීතිමත්ව කියලා හෝ කෙලස් නින්දක හෝ නැත්නම් හිත ලූටා යාමකට පස්සේ නැවත නැගිටින්නේ ආනාපානෙට නම් වැඩේ හොඳ පැත්තේ තියෙන. නැවත නැගිටින්නේ වෙනත් වල්බූත අදහසක නම් එහෙනම් එතන කෙලෙසයකට දොරයි ඇරෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ මේක නැවත නැවත වෙනකොට බලන්න ඕනේ මෙහෙමයි එක කියන්න තියෙන්නේ. නිින්ද ගිහිල්ලා නැත්තම් හිත පැනලා ගිහිල්ලා ගැස්සිලා නැවත නැගිටිච්ච වෙලාවක ඉදිරිපත් වෙන්නේ ආනාපානේ නම් වැටිලා තියෙන්නේ ආනාපානේ ඇතුළට. විනාරමුණකට නම් ගිහිලා තියෙන්නේ හිත පිට යමක් වෙලා තියෙනවා. ඉතින් මේක හරි අමාරුයි මේ කෙලස් නිතින මිද්දේ කියන කෙලෙසෙද මෙතන තියෙන්නේ. එහෙම නැත්තම් මේ ආනාපානෙ ගෙවි යෑම නිසා හිත අරමුණ නැති නිසා ලූට යෑමක්ද වෙලා තියෙන්නේ කියන්නේ. මේකට මේ ඔය සක්මන් කිරීම හුඟක් උදව් කරන්න කියනවා. උදව් කරගන්න උදව් වෙනවා. එහෙම නැත්නම් මේ ආනාපානෙ ගෙවිගෙන යනකොට මෙනෙහි කරගන්න දෙයක් නැති වෙනවනේ. මෙනෙහි කරන කෙනාට මෙනෙහි කරගන්න දෙයක් නැති වෙච්චහම පිට යන නිසා දැනෙනවා දැනෙනවායි කියලා මෙනෙහි කිරීම කරන්න කියනවා. මහා සීසයඩෝ එක තැනක ලියලා තියෙනවා මේම ඉඳගත්තට පස්සේ මේ පොළවේ වදින තැන් සිහිපත් කරන්න කියලා. අටපොළ බලනවා කියලා වචනයක් හදාගෙන තිනවා කඳුබඩ. මේ ඉඳගෙන ඉන්නකොට මේ අත උඩ අත තියෙන එක මේ ධනිස් නැත්තම් මේ මේ වලලු කර ඇටේ කොන්ද බිම වදින තැන් දිහා බලාගෙන දැන් ආනපනේ නෑ ඉන්නවා කියලා හෝ දැනෙනවා කියලා වරින් වර මෙනෙහි කරන්න කියනවා. මෙනෙහි කිරීම තියනකොට නිදිමත වෙනවා අඩුයි. හැබැයි ඒ මෙනෙහි කිරීම ගැඹුරු සමාධියට බාධායි. සමාධිය නිසින්ින්ද යන එකට බාධායි. නමුත් සැකයක් තියෙනවා නම් මෙනෙහි කිරීම කරන්න පුළුවන් දැනෙනවා දැනෙනවා ඉන්නවා ඉන්නවා කියන එක ඒක නිකන් හරියට අර සියුම් ආනාපානිය සමුගත්තට පස්සේ ආරස්සාවට වගේ නැවත කායනුපස්සනාව කය පිළිබඳව තියෙන ගැටීම නිකන් හැරමිටියට වගේ ගන්නවා වගේ. ඒ නැත්නම් රෙෆරන්ස් පොයින්ට් එකට බෙන්ච්මාර්ක් එකට ගන්නවා වගේ එකක් තමයි එතන කෙරෙන්නේ. ඒකත් ඇත්තටම අර අර විදියටම තේරුම් ගන්න පුළුවන් තමන් අවදි වෙනකොට අවදි වෙන්නේ නිදාගන්න නිදාගත් අරමුණේම නම් ඒ අතරමැදදී මොකද්ද විනයක් තිබිලා තියෙනවා. මොකද්ද හික්මීමක් තිබිලා තියෙනවා හිතේ. මේකට ගියා මේකෙන්ම එළියට එන්නේ. පැහැදිලිවම. නින්දර ගියත් යන්න ඉස්සලා තානපානේ නින්දින් පස්සේ තානපානේ. ඔය සමාල්ලාට මත්දහනේ බස් එක යනකොට එහෙම එකපාරට නින්දට වැටෙනවා. එතකොටත් බලන්න පුළුවන් තමන් කීකර කරගත්ත අරමුණක් හරහා නම් ගියේ තෙන්න අවදි වෙනකොටත් ඒකේ නම් ආරසා කරගන්න පුළුවන් දැන් හිතම තමා වශයෙන්ම නික්ලිෂි තැනක ඉන්න කැමතියි. කෙලෙස් වලට කැමති නෑ. ඒ නිසා වරක අර මේ ලූට යාමක්, කරදර යාමක් දුර්නික්ෂේපයක් කරනවා. කෙරුවට පටන් ගන්නකොට ආපහු ආනාපානෙනවා. ඒ නිසා නැවත පටන් ගන්නකොට ආනාපාන පැමිනීම Tamange හොඳ පුරුද්දක ආනිසංශයක්. ඒකට උත්සාහ කරපු නිසා නැගිටින්නේ ඒකට. ඒක මේ මේ අනුග්‍රහ කරන්න කියනවා. වහාම අර හිත නිින්ද ගියා කියන එක පශ්චාත්තාප වෙන්නේ නැතුව තීන ආනාපානෙත් එක්ක සාදරව ඉදිරියට යන්නයි කියනවා. කරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා පටන් ගැනීමට පෙර බුද්ධ බුද්ධානුසතිය අසුභ මරණානුසතිය මෛත්‍රී භාවනා මිනිත්තු 5-10ක් කිරීමේ ආනාපාන සති සති භාවනා සාර්ථක වෙනවාද මේක කරලා බලන්න කරලා බලන්න නැතුව එක එකනාගේ හැටි හැටිට කියන්න බෑ ඉඳගත් ගමන් <clears throat> Tamanට ආස්වාද ප්‍රසආසය අහු වෙනවනම් ඉඳගෙන ඉන්න ඉරියවට යන්න පුළුවන් නම් මේ වගේ දේවල් නැති වුණාට ප්‍රශ්නයක් නැහැ යන්න බැරි නම් තමන් පුරුදු කරපු බුද්ධානුස්සතියක් තියෙනවා නම් බුද්ධානුස්සති කිරීමෙන් හිත තැම්පත් වෙනවනම් ඒ සඳහා විනාඩි 5-10ක් ගත කරලා කමන්නේ ඊට පස්සේ ආනපාන දාන්න පුළුවන්. ඒ නිසා මේක ප්‍රායෝගික ප්‍රශ්නයක් කරලා බලන එකයි හොඳ වෙන්නේ. උපාදානයේදී ගොරෝසු දෙයක් අතර සියුම් දෙයක් අල්ලා ගන්නවා වගේ තණ්හාවෙත මේ සැටි වෙනවාද? ඇත්තට මේ උපාදාන වගේ ධර්ම කන්දයක් තේරුම් ගත්තොත් ඉස්සරහදී Tamanට මේ තණ්හා වශයෙන් අල්ලන දේ අල්ලන්නේ නැතුව ඉන්න බෑ. ඒක හොඳටම තේරෙනවා අල්ලන්න නැතුව ඉන්න බැහැ නිසා අල්ලන දේ අල්ලන්න ඉස්සෙල්ලා පණින්න ඉස්සලා හිතා බලනවා වගේ සංසාරේ පැත්තට දාල්ලන්නේ නිවන පැත්තට කියන එකේ පුංචි ඉඩක් හම්බෙනවා. ඒක තමයි ශාන්තිය කියලා කියන්නේ. ඒක තමයි උපේක්ෂාව කියන්නේ. ඒක නිසා වහපීයක් නැතුව ගිහිල්ලා අල්ලන්න යන්නේ නැහැ ඉස්සර වගේ. එල්ලන් ඉස්සලා දන්නා මෙතන දෙක තුනක් තියෙනවා. කලබල වෙන්න දෙයක් නැහැ. මේ ගැල්ලුවොත් එතෙන් යනවා, මේ ගැල්ලුවොත් මෙතෙන් යනවා. ඒ නිසා පුංචි ස්පාසාවක් හම්බෙනවා වග වෙන්න ඒක තමයි භවනාදී හම්බෙන ලාභේ ඒ උපාදානියේ තියෙන භයානකම තේරුම් අරගත්තට පස්සේ ඒකෙන් ලැබෙන ආලෝකයෙන් ඊගාට නම් අනිවාර්යයෙන්ම තණ්හා කරන බය වෙන්න දෙයක් නෑ නමුත් තණ්හා කරනකොට අඩු දේ තණ්හා අඩු දේ එහෙම නැත්නම් කියනවා නම් අධි කුසලය තෝරලා කුසලයක් පැත්තකට දාන්න ගොඩක් අකුසල් වෙන එක අයින් කරලා අඩුවෙන් අකුසල් වෙන එක වෙනවා මේක තමයි බුදුරජාණන් වහන්සේලා හැම කෙනාම දේශනා කරන්නේ භාවනා කරන කෙනාට තියෙන එකම මේ සටන් පාඩයයි සබ්බ පාපස් අකරණ පුළුවන් තරම් පවු නොකර සිටීම තමයි තණ්හාවෙදී ගන්න තියෙන දේ අඩුවෙන් පවු කරනවා කියන එක පවු නොකරම ඉන්න බෑ කරනකොට වෙනදාට වැඩිය ඇවිස්සීලා අවුල් කරගෙන යන්න ඉස්සර වෙලා පුළුවන් තරම් යටහත් පහත් කෙලෙස් වලට ඇති බය නිසා අඩුවෙන් පවු කරන එක තමයි මේ තණ්හාවේ සම්බන්ධව කියන්න තියෙන්නේ. සක්මන් භාවනාදී අරමුණ සිවීමක් සිදු වෙනවාද මේ කරුණු පහදලි කිරීමක් කර දෙන්න මෙන්න ඉල්ලමි තෙරුවන් සරණයි. සක්මන් භාවනාදී සිද්ධ වෙනවා මේ භාවනාව කරනවට වැඩිය කෙරෙනවා. ඔයie Tamanට මේ තද බල වෙහෙසක් මෙහෙවීමකින් තොරව භාවනා කරන්න පුළුවන් වයින් කරපු බොනික්ෙක් වගේ. එහෙම නැත්නම් රූකඩයක් වගේ. එහෙනම් උන්ලුසු බට්ටෙක් වගේ. කෙරෙන බව තේරුම් ගන්න පුළුවන්. නමුත් නිරීක්ෂණ ශක්තිය උත්සන්න භාවය ඒක ඒ දෙස බලන ගතිය තියාගෙන ඉඳී කියලා කියනවා. ඒ ගොඩක් ඇති වෙන්නේ ඇත්තටම පරයන්කේදී. නමුත් සක්මන් භාවනාදී වුණත් විශේෂයෙන්ම Taman හැමදම සක්මන් කරන පුරුදු මළුවට ගියාම ගොඩක් වෙලාවට වෙනවා. අලුත් දේවල්ට ගියාම සබකෝල ගති නිසා ටිකක් කල් යනවා ඒක මේ සිද්ධි කරගන්න. ඉතින් ලිඛිත ප්‍රශ්න ඉතරයි ඊට අමතරව තව මේ තනි තනිව කමටහන් සුද්ධ කිරීමට ඉල්ලපු කට්ටිය ඉන්නවද? කී දෙනෙක් ඉන්නවද? ඒ කට්ටියටත් කියන්නේ ප්‍රයිවට් බස් එකේම මේ ප්‍රයිවට් කාර් වල යන්නේ නැතුව පොදු බස් එකේම යන්න